නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුභ පරමාහං භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤස්ස භික්ඛුනෝ උත්තරින් විමුක්තිං අප්පටි විච්ඡන්තෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද ධර්ම දේශනාව සදා මාතෘකා කරන්න යෙදුනේ සංයුත්ත නිකායේ පොඥංග වර්ගයට අයත් වෙලා තියෙන මෙත්ත සූත්‍ර කියන සඳහන් වෙන මෛත්‍රී සූත්‍රයයි. මේ සූත්‍රය මෛත්‍රී භාවනා පිළිබඳව සම්පූර්ණ ඒ වාගේම පිරිච්ච විග්‍රහයක් ඇති සූත්‍රයක්. මේ සූත්‍රයට අමතරව මිත්තානිසංස සූත්‍රය, මෙත්ත සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ආදී වශයෙන් මෛත්‍රී භාවනාව ගැන උගන්වනකොට නිතර භාවිතා වෙන සූත්‍ර තව තුනක් තියෙනවා. ඒක බොහෝ දෙනා දන්නා කාරණාවක්. මොකද ඒත් දෙය නිකන් ගැඹුරක් වාගේ එනතන් සියලුම දේ ගොනු කර දක්වන ගතියක් මේ සංවිතනිකායේ මෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා. ඒක බොහොම මේ මේ වගේ තනක නැත්තම් මේ විපස්සනා භාවනාවකට නැත්තම් මේ ජීවිතයෙන් භාවනා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කටයුතු කරන්නා වූ පිරිසකට මේ මෙත්ත සූත්‍රයේ සඳහන් වන සංකල්ප බොහොම දිරි ගන්නන සුළු ගතියක් තියෙනවා. ඒ නිසා අපි කෙටියෙන් මේ සූත්‍රයේ නිදානි එනතයි සූත්‍රය දිගෑරෙන්න විකාශනය වෙන්න හේතු වෙච්ච පදනම හොයලා බැලුවොත් සරුවච්චන් වහන්සේ වේසාලියේ හලිද්ද වනේ කියන නැත්නම් හලිද්ද කියන සඳහන් කරන්නේ කහ ගහටයි හලිද්ද වනේ කියලා කියන්නේ කහ ගොල්ලක් වගේ තැනක සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහා සංඝරත්නයේ හරුවචනාංශේ වට කරගෙන ඒ බණ භාවනා යෙදී හිටියා. ඒ ස්වාමීන් වහන්සේලා දවසක් මානසලා පිරිසක් දවසක් පින්න පාතේ සඳහා පිටත් වෙලා බලනකොට ටිකක් කල් වේලා තිබුණ නිසා <clears throat> ළඟ තිබුණු පරිබ්‍රාජක ආරාමයකට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකකොට මේ පරිබ්‍රාජක ආරාමයේ හිටපු පරිබ්‍රාජකයෝ මේ ස්වාමීන් වහන්සේලාගේ පැමිණීම සාදරව බාර අරගෙන මේ ස්වාමීන් වහන්සේලාට ඒ ආගන්තුක වත දක්වලා සතු ස්වාමීච කතාවේ කියලා කියනවා. කතා වෙනකොට ඒ පරිබ්‍රාජකයන් සඳහන් කරලා තිනවා දැන් ඔබ වහන්සේලා නැත්තම් මේ ආයස්මතුන් වහන්සේලා පර්වතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් වැඩ කරනකොට මෛත්‍රී භාවනා කරනවා නේද? ඔව් අපිත් කරනවා තමයි. ඉතින් ඒ භාවනාවේදී මෛත්‍රී ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, කරුණා භාවනාව පරතම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, මෙත් මුදිතා භාවනා ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, උපේක්ෂා භාවනා චතුර්ථ ධානය ආදී වශයෙන් වඩනවා. එයින් මේ ඇති කරගත්තා වූ, දිනු කරගත්තා වූ මේ මෛත්‍රිය දස දිශාවට පතුරවමින් එහි මේ තමන්ගේ හිතේ හදාගත්ත මෛත්‍රිය බලයෙන් ලෝකයාට මෛත්‍රී කරන එක නේද කරන්නේ. ඔව්. එතකොට කියනවා මේ පරිබ්‍රාජක පිළිස අපිත් ඕකම තමයි කරන්නේ. ඉතින් එහෙනම් මොකද්ද මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේලා වහන්සේගේ වැඩිතුර ඉගෙනීම මොකද්ද? ඔබ ඔබතුමන්ලටත් කියලා දීලා තියෙන ඕකමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපට කියලා දීලා තියෙනෙත් ඒකමයි. මොකද්ද මේකේ වෙනස කියලා? ඉතින් අර ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා නැහැ වැඩිපුර උත්තර දෙන්න. මොකද මේ ස්වාමීන් වහන්සේලාටත් ඒ වෙලාවෙ එච්චරම මේ කියන කාරණාවට දිය යුතු මේ දැනට ගැළපෙන තරම් වෙන උත්තරයක් කල්පනා වෙලා නැහැ. එතකොට ඔබතුමන්ලත් මේ වාගේ මෛත්‍රී භාවනා කරනවාද? ඒ භාවනාවත් ප්‍රථම ද්විතිය තෘතිය වශයෙන් ධ්‍යාන වශයෙන් වඩනවාද? බොහොම හොඳයි කියලා හා කියන්නේත් නැතුව ඒකට නෑ කියන්නේත් නැතුව නැත්නම් ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව පමණට වැඩි අගය කරන්නේත් නැතුව ආපහු පින්න පාතේවයි. පින්න පාතේ කරගෙන ඇවිල්ලා පින්න පාතේ වළඳලා අවස්වරුවේ සර්වචනාංශය ළඟට ගිහිලා සඳහන් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි උදේ <clears throat> පින්දපාත ගමනට වෙලා තිබුණ නිසා ළඟ තිබුණ මේ පරිබ්‍රාජකාරාමයකට ගියා. අන්නේ පරිබ්‍රාජකාරාමයට ගියාම මෙන්න මෙවැනි පිළිසඳරක් සිද්ධ වුණා. මොකද්ද? ඒකොල්ල අපිව පිළි අරගෙන ආගන්තුක වශයෙන් මතක් කරන්න යෙදුනා. ඒගොල්ලන්ගේ ශාසනයේ මේ විදිහටම මෛත්‍රී ධ්‍යාන වඩනවායි කියලා. මේ විදිහට මෛත්‍රී විකූර්වණය විකූර්වණය කියලා කියන්නේ මෛත්‍රිය දස දෙසට පැතිරවීම කරනවායි කියල. ඉතින් ඒ අනුව ඒගොල්ලන්ගේ ස්වාමින් වහන්සේගේ නැත්තම් භවත් ගෞතමයේ මේ සිද්ධාර්ථ ගෞතම ශාසනයේ තථාගතයන් වහන්සේගේ ශාසනය මොකද්ද එතකොට මේ පැත්තට ඇති වෙනස කියලා. එතකොට සර්වචනාංශය මතක් කරනවා මහණී මේ වගේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඕගොල්ලන්ට තිබුණා ඒගොල්ලන්ගෙන් අහන්න ඒගොල්ලෝ කරන භාවනාව නැත්නම් ඒගොල්ලෝ කරන යන මේ මෛත්‍රී භාවනාව කුමක් පරමාර්ථ කරගෙන යන්නේ කුමක් ගති කුමන ගතියක් ඇතුවද කටයුතු කරන්නේ ඒක මොන වගේ ලක්ෂණද තියෙන්නේ මොකද්ද ඒකේ පරමාර්ථය කියලා අහුවනම් ඒගොල්ලන්ට ඉන් එහාට ය아가න්න හම්බ වෙන්නේ මට මගේ තියෙන මේ සර්වදා ඥාණයට පේනවා මෛත්‍රී භාවනාවක පරමාර්ථය එහෙම නැත්නම් ගතිය පරියෝසානයේ අවසානයේ මොකද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් එකම එක කෙනයි ලෝකේ ඉන්නේ එක්ක සරුවච්චන් වහන්සේ එහෙම නැත්නම් උන්වහන්සේගෙන් අහගත්ත සරුවච්ච ශ්‍රාවකයන් පමණයි. ඒ සරුවච්ච ශාසනය හෝ සරුවච්ච ශ්‍රාවකයන්ට හැර අනික් සේරටම මෛත්‍රිය තමයි කියලාවල. මෛත්‍රිය තමයි නිෂ්ඨාව. මෛත්‍රිය තමයි ගතිය. මෛත්‍රිය තමයි පරම සුන්දර දේ. ඉන් එහාට දන්නේ නැහැ. ඒක අවසාන කරගෙන තමයි මේ සාසන පවතින්නේ. ඒ භාවනා හතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වශයෙන් දක්වන ඒ සතර භ්‍රම වේරණ කරලා ඒ මාර්ගයෙන් භ්‍රම පදයට නැත්තම් මරණයන් මැත්තේ භ්‍රම ලෝකෙට යෑම තමයි ඒගොල්ලන්ගේ අවසාන නිෂ්ඨාව. නමුත් අපේ ශාසනයේ මේක නෙමෙයි පරම නිෂ්ඨාව. අපේ ශාසනයේ මේ මෛත්‍රිය පදනම් කරගෙන විපස්සනාට හරවන්න ඕනේ. විපස්සනාවට හැරවුවට පස්සේ අපේ ශාසනය පටන් අරගන්නවා. විපස්සනාවට යන්න මූලික සුදුසුකම නැත්නම් අවශ්‍ය කරන සමාධිමය සතිමය ශක්තිය විතරයි මේ මෛත්‍රියෙන් අපි කළ දෙන්නේ. ඒක නිසා ඒගොල්ලන්ගේ මේක පරමනිෂ්ඨා වුණාට මේ බුද්ධ ශාසනයේ ඒක පරමනිෂ්ඨාව නෙවෙයි ඒක මේ සමාධි භාවනාව පමණයි. සමාධිය කෙලවර පමණයි විපස්සනා භාවනාව මේක පදනමක් පමණයි. විපස්සනාට යන සුදුසුකමක් පමණයි මේක ලබලා දෙන්නේ කියලා හරියට ඒකේ පොට බේරලා සරුවචනාංශය දේශනා කරනවා. දේශනා කරලා සරුවචනාංශයේ සරුවචන ශාසනයේ පවතින මේ මෛත්‍රී භාවනාවේ බොහෝම ලස්සන පිඩු කිරීමක් තමයි සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිය වදාමි. ඉද පඤ්ඤස්ස බිකුණ උත්තරී විමුක්තිං අපට විඥාන්තස්ස. මහණනි මේ ශාසනයේ යම් කෙනෙක් තාමත් අරියත් ඵලය ලබලා නැත්තම් නැත්නම් අරියත් ඵලය දක්වා කටයුතු කරනවා නම් ඒ ඵලය ලබන තාක් Taman ගත කරන ජීවිතයේ ඇත්තා වූ හොඳ පැත්ත බලන්න, සුබ පැත්ත බලන එක තමයි මෛත්‍රී අවසාන නිෂ්ඨාව. සුබය තමයි પરමාර්ථ කරගෙන තියෙන්නේ. හැබැයි අරියත් ඵලය ලබන තෙක් මේ ජීවිතේ ගත කරන කාලෙට අරියත් ඵලෙන් එහාට මෛත්‍රී භාවනා එච්චර ලොකු එච්චර પરමාර්ථ කරන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා අපට ජීවිතයට එදිනදා ජීවිතයට අපි මෛත්‍රිය ලං කරගන්න ගියාම අපිට තේරුම් අරගන්න තියෙන්නේ අපිට මෛත්‍රියේ හිත නැතිනම් වෙන විදිහකට කියනවා නම් ද්වේෂයේ හිත ආවනම් අපිට කිසිම දෙයක හොඳක් පේන්නේ නැහැ. සුභයක් පේන්නේ නැහැ. අපිට පේන සියලුම දේ මහා එපා කරපෝ නුරුස්නා ගති නොමනා ගති සහිත දෙයක් විදිහට අන්න එවැනි දෙයක් අපේ හිතට ආවට පස්සේ වෙන විදිහට කියනවා ද්වේෂයක් හිතට ආවට පස්සේ ව්‍යාපාදයක් හිතට ආවට පස්සේ නුරුස්නා ගතියක් ආවට පස්සේ අපිට මොනම දෙයකවත් හොඳක් අපි මේ බුද්ධෝත්පාද කාලයක නේද මේ ඉපදිලා තියෙන්නේ අපිට manussාත්ම භාවයක් නේද මේ ලැබිලා තියෙන්නේ අපි මේ අනික් බොහෝ දෙනා අතර සාමාන්‍ය ප්‍රදේශයකට ඇහැ කන දිවනාසේ අපේ පිළිවෙලට පිහිටලා තියෙනව නේද? අපි ඉන්න ලෝකේ පැවිද්දක් තියෙනව නේද? අපිට ධර්මය ඇහෙන්න ලැබෙනව නේද? අපි ධර්මානුකූල ජීවත් වෙනව නේද? අපිට කල්යාණ මිත්‍ර ලැබිලා තියෙනව නේද කියන මේ සේරම සම්පූර්ණයෙන්ම හඳුන් කැලයකට ගිනි තිබ්බට පස්සේ ඉතුරු වෙන අඟුරු වල කිසිම ගුණයක් නැතු වාගේ ද්වේෂ විරිංගිත්තක් අපේ හිත ජයගත්ත ගමන් ව්‍යාපාද හිතට ආපු ගමන් නුරුස්නා ගතිය ආපු ගමන් අපි මේ ලබලා තියෙන උත්තරම හරිය වටිනාම දේවල් හරියට හඳුන් පිච්චිච්ච දර වාගේ අඟුරු වාගේ නිකම්ම නිකම් වටිනාකමක් නැති දෙයකටපත් වෙනවා ඊට පස්සේ අපේ අතින් ඕනේ අකුසල කර්මයක් සතෙක් මැරීමක් හොරකම් කිරීමක් කාමයේ වර්ධල හැසිරීමක් එහෙම නැත්නම් බොරුවක් කේලමක් ඒසවචන පරසවචනයක් මත්පැන් පානයක්, වැරදි ජීවන රටාවක් කියන ඕනම පහත් තත්යකට අපි වැටෙන්න ඉඩ තියෙනවා. ආන් මේ වගේ තත්යකටපත් වෙච්ච කෙනෙකුට නැවතත් මේ අපට ලැබිලා තියෙන වටිනා සම්පatti අපිට ලැබිලා තියෙන මේ උත්තරම දේවල් වල හොඳ පැත්ත දකින්න මෛත්‍රිය අවශ්‍යයි හැබැයි අර වගේ දුකට වෙහෙසටපත් වෙච්ච වෙලාවේ මෛත්‍රිය වඩන්න බෑ. ඒ වෙනකොට වඩන ලද මෛත්‍රියක් තිබුණොත් ආන්න ඒක යොදන්න පුළුවන් හරියට මధుරේ කාලා සිලන්දුවක් ආපු වෙලාවක අපි ඒකේ කිද්දාලේප ටිකක් ගන්නවා. බාම් ටිකක් ගන්නවා වගේ අර ඇති වෙච්ච වෙහෙස ඇති වෙච්ච චිත්ත මේ නොසන්සුන් ගතිය හිතේ එහෙම නැත්නම් වික්ෂිප්ත ගතිය තරහ නුරුස්නා ගතිය මැකෙන්න ආනේ සිනේහණිය පොඩ්ඩක් බාම් කෙරිලක් කරන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රිය අපි තේරුම් අරගන්න ඕනේ අපි මේ ලබලා තියෙන ජීවිතේ අපි මේ ලබලා තියෙන වටින අවස්ථාවේ ಗುಣ දැනගෙන එහි උපරිම ප්‍රයෝජන ගන්න නම් මෛත්‍රිය ඉස්මතු වෙලා තියෙන්න ඕනේ. මේ ජීවිතය අත්තිකිලමතාණු යෝගයට යොමු වෙච්ච හෝ එහෙම නැත්නම් අනුන්ගේ දොස් දකිනාසුළු තමන්ගේ දොස් දකිනාසුළු ලැබිච්ච මේ චිත්තක්ෂණයේ දොස් දකිනාසුළු තත්ත්වයටපත් උනොත් අපි කොච්චර වාසනාවන්ත වුණත් පෙරපින් වලට ඒකකවත් ಗುಣපැත්ත දැක් ගන්න හම්බෙන්නේ. ඒ නිසා මෛත්‍රිය පිළිබඳව <clears throat> දෙන්න පුළුවන් කෙටිම, පට්ටුම අර්ථකථනය තමයි ජීවිතයේ හොඳ පැත්ත දකින්න ඉගෙන ගන්න එක. ඒක හොඳ පැත්ත දකින්න නම් මෛත්‍රී හිතක් තියෙන්න ඕනේ. මෛත්‍රී හිත ආවට පස්සේ ලෝකෙ පේන්නේ හොඳ පැත්තටමයි. ඒ නිසන්වලේ භාවනා කරපු ස්වාමීන් වහන්සේ නමක් මේ මෛත්‍රී භාවනා උගන්වනකොට නායක සාංශ කිහිල්ල කිව්වලු ස්වාමීන් වහන්සේ මුළු ලෝකෙම තියෙන්නේ මට මෛත්‍රී කරන්නයි කියලා. මට මෛත්‍රී උගන්වන්නයි. ඒ නිසා ලෝකෙ මොන්නම දෙයක් අහන්න. නරක කරලා ඉච්ච දෙයක් හිත නරක කරගන්න දෙයක් වැරද්දක් දකින්න මට බෑ තියෙන හරියක් තියෙන අපිට මෛත්‍රිය වඩා ගන්නයි කියලා. අන්න ඒ වගේ මුරුදු ගතිය, මෙලෙක් ගතිය, මිත්‍රත්වය මෛත්‍රිය තුලින් ඇති වුණාට පස්සේ අපිට මේ මුළු ලෝකෙටම ආදරය කරන්න පුළුවන්. පරිසරයේ පැත්තෙන් සත්ව සංඥාව පැත්තෙන් සුන්දරත්වයේ පැත්තෙන් සුභය පැත්තෙන් ආදරය කරන්න පුළුවන්. ඒක මේ කාමයෙන් යුක්තව කාම රාගයෙන් කාමච්ඡන්දයෙන් යුක්ත අල්ලබදා ගන්න ආදරයක් නෙමෙයි. අපි సౌందර්යය సౌందර්යය පැත්ත දැක ගන්න පුළුවන්. මේ ලෝකේ හැම දෙයකම තියෙනවා ඒ සුන්දර පැත්ත. මේ සුන්දර පැත්ත දකින්න හම්බ වෙන්නේ නැහැ හිත කේන්ති ගියාම. හිත කේන්ති ගියාම තමනුත් අනුමුත් දෙකම ඊටාත්ම කටුකරෝසන ගතියක් තමයි පේන්නේ තියෙන්නේ. ඒක පෙන්වන්නේ හරියට මේ දූවිලි පාරක කටුවත්තක් අදගෙන යනකොට වගේ. පාරත් හූරගෙන දූවිලි අවුස්සගෙන ඊටාම වෙහෙරෙන් තමයි අදගෙන යන්න තියෙන්නේ. අන්න ඒ වගේ තමයි හිතර ද්වේෂය ආපුවා නුරුස්නා ගතිය ආවට පස්සේ ගත කරන සෑම චිත්තක්ෂණයක්ම තද්ද බල ගෙවීම, තද්ද බල හැපීම, තද්ද බල රත් වීම, තද්ද බල ඒ ගොරෝසු සද්ද කිලෝරක් නැහැ. මේක ආදියට පරණ බර කරත්තයක් ගල්වල පාරක යනකොට වගේ යටබරස් තරබරස් කාලා තමයි හැම චිත්තක්ෂණයකම ගැවි කිවි වැඩි වැඩි හැපි හැපි තමයි යන්නේ. ආනේ ඒ හැප්පිලි සහිත ගැටුම් සහිත පාරතූරගෙන යන ගතියට පුංචි සිනහනයක් බර කරත්තවල අරගෙන යනවා එඳරු තෙල් ටිකක්. දැන් කාරණා ග්‍රීස් තියෙනවා දැන් කාරණා විවිධාකාර එලිහිසි જાති තියෙනවා. එලිහිසි නැති කාලේ ඉන්ද්‍රසෙල් ටිකක් තමයි අරගෙන යන්නේ. ඒවට කියනවා සිනේහණය කියලා. ආන්‍ය වගේ තමයි මෛත්‍රියට තියෙනවා නම සිනේහ කියලා. ඕන විරසක දෙක අතර මේ මෛත්‍රිය පොඩි එකක් ගෑවිච්ච ගම මේ දෙකේ තියෙන අර එකට කැපෙන ගතිය, රත් වෙන ගතිය, එකිනෙක ඇති ඝර්ෂණය දුර්වල වෙන ගතිය දුර්වල කරලා මුරුදු ගතියකට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේක දන්නේ නැති ඇත්තෝ ඒ කියන්නේ මේ මෛත්‍රිය රහස, මෛත්‍රිය කියන මිත්‍ර ස්වરૂපේ, මෛත්‍රිය කියන මෙලෙක් ස්වરૂපේ. දන්නේ නැති ඇත්තෝ ගොඩක් වෙලාවට මේ දේ එහෙම උනේ අසවලාගේ වැරද්ද නිසා. නැත්තම් මේ බාහිරේ දෝෂෙ නිසායි කියලා මෛත්‍රිය නැති ඇත්තන්ට පේන්නේම අනුන්ගේ දෝෂෙමයි. ඒක ඒක මේ ස්වභාවයක්. ඒකට හේතුව මොකද? අනුන්ගේ දෝෂේ පවා තමන්ගේ මෛත්‍රියට හරවා ගන්න බුදුහාමුදුරු කියලා දීපු ක්‍රමේ දන්නේ නැති නිසා. ඒ නිසා මෛත්‍රී භාවනාව අපි සතිපට්ඨාන ඉදිරිපත් කරනකොට මතක් කරගත්තා. මේ ව්‍යාපාදේ කියන චෛතසිකයට විරුද්ධ පැත්තම අව්‍යාපාදේ කියලා කියන්නේ. අව්‍යාපාදේ තමයි මෛත්‍රී කියන්නේ. නැත්නම් දෝෂ චෛතසිකය, ද්වේෂ චෛතසිකය, තරහ චෛතසිකයට අනිත් පැත්තම අදෝෂ චෛතසිකය. ද්වේෂේ නැතිකම මේක තමයි මෛත්‍රී කියන්නේ. ආන්නේ මෛත්‍රී අදහස ශාසනයක දී පැත්තෙන් බලනකොට හතර ආකාරකින් ක්‍රියාත්මක වෙනවා. අපි දානයක් දෙනවයි කියලා කියන්නේ ඒ මෙලෙක් හිතින් සුබ බල දකින හිතෙන් මුරුදු හිතෙන් මිත්‍රත්වයෙන් යුක්තව කල යුත්තක් කිරීමක් තමයි චාරිත්‍රාක් තමයි දන් දෙනවයි කියලා කියන්නේ. එතකොටත් අපි සත්ව සංඥාව තමයි වැඩ කරන්නේ. මේ සත්ව વિશે තමයි දාන ක්‍රියාව සිද්ධ වෙන්නේ. අපි ගස් කල් වලට දෙනව නෙවෙයි කුලකට පුදනව නෙවෙයි ගින්න පුදනව නෙවෙයි ජලයට පුදනව නෙවෙයි පණ ඇති කෙනෙකුට දෙනකොට මෛත්‍රියෙන් කෙරෙන්නේ කල යුත්තක් කිරීම. ඊකාට සීලය සඳහන් වෙනකොට නැවතත් සත්ව විශේෂමයි අපි ඉදිරිපත් කරගන්නේ නොකල යුත්ත නොකිරීම මාර්ගයෙන් මෛත්‍රී කරනවා. මිත්‍රත්වය පානවා. කල යුත්ත කිරීම මාර්ගයෙන් නම් බඩගිනි දුක නිවනවා. පිපාස දුක නිමනවා අනිකුත් අවශ්‍ය කරන පහසුකම් සලසනවා අධ්‍යාපන දෙනවා බෙහෙත් දෙනවා අනිකුත් සමාජ සේවාවල් කරනවා එතකොටත් මේ මෛත්‍රියම තමයි පැතිරෙන්නේ එතකොට ඒක මේ දාන චේතනාවෙන් දානමය වශයෙන් කුසල් කිරීමක් වශයෙන් මෛත්‍රිය වැඩ කරන හැටි ඊට වැඩි උසස් බවක් තියෙනවා නොකල යුත්තේ නොකිරීම කියලා කියන්නේ සෑම සතෙක්ම තමන්ගේ ප්‍රාණයට කැමතියි දැන් අපි මෙහෙම ඉඳලා කල්පනා කළොත් අපි මැරිලා ගිහිල්ලා ලබන ආත්ම තිරසනෙක් වෙනවා කියනවා අපිට වෙන්නේ ඒක බොහොම පහත් තුච්ච ආත්මයක් කියලා. නමුත් හැම තිරසනෙක්ම ඒ තමන්ගේ ආත්මයට කැමතියි. අසුචියේ ඉන්න අසුචි පණුවත් ඒකේ දීර්ඝායස ලබන්න කැමතියි. අපායින නිරිසතක් දීර්ඝායස ලබන්න කැමතියි. ඉතින් අපි ගිහිල්ලා ඒ අසුචියේ ඉන්න අසුචි පණුවෙක් මරන්න හැදුවත් එයා කැමති නෑ. අපිට පේනවා මේ අනේ මැරිලා ගියොත් මම හොඳ තැනක උපදී කියලා. ඒ කතාව අසුචි මනුවගේ භාෂාවෙන් කිව්වොත් වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා తත්‍ර తත්‍රාభిනන්දනී කියලා ලද ලද දේ ආශා කරන මිනිස්සු වගේම සෑම සතෙක්ම සත් තමන්ගේ ප්‍රාණයට කැමැති. මේ සත්ත සත්ව කියලා අපි හදලා තියෙන සත්ත කියන පදයෙන් සත්ත කියලා කියන ක්‍රියාපදය සත්ව කියලා කියන නාමපදයක් මේ සත්ත කියන පදේ ක්‍රියාපදයේ තේරුම ඇලෙන කියන අදහසයි. හැම සතෙක්ම තමන්ගේ ශරීරයට ආසයි. හැම සතෙක්ම තමන්ගේ ශරීරයට ඇලිලා ජීවත් වෙන්නේ. ඉතින් ඒකට පොඩි තුවාලයක් වෙනවා නම් ඒක විරූප වෙනවා නම් ඒක ඇද වෙනවා නම් පුදුමාකාර විදියට ඒකට චලින ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ ඒ එවැනි තම තමන්ගේ ශරීරවලට ආසාවෙන් ඒ තමන්ට ලැබුණා වූ සැප කෙරේ ඇලී බැඳී ගත කරන කිසියම් සතෙක් මරණයට හෝ මරණා සමාන දුකකට කැමති නැහැ. වෙහෙසකට කැමති නැහැ. ඒක නිසා අපිට කියන්න පුළුවන් අවුරුදු 100ක් ජීවත් වෙන සතෙක් අපි පුංචිම කාලේ අපේ බුද්ධියට ලබා ගන්න. ලබලාන්නේ දිගටම කැම දෙනවා. දිගටම වතුර දෙනවා. දිගටම ආරස්සාව දෙනවා. දීලිවල අවුරුදු 100කට පස්සේ අපි කිව්වොත් ඔබ පුංචි කාලේ මගේ ළඟට ආවේ මමයි උඹට කන්න දුන්නේ මමයි උඹට බොන්න දුන්නේ ආරක්ෂාව දුන්නේ ඔක්කොමමයි ඒක නිසා මම දැන් ඔබව මරනවා. ඔබ මගේ මට අයිතියක් තියෙනවා කියලා. අර සතාර අවුරුදු 100ම සලකුවාට ස්තුති වේවි. ඔබට පුළුවන් නම් ප්‍රකාශ කරන්න. නමුත් කියන්න පුළුවන් කවදාවත් මගේ ජීවිත නැති කිරීමේ අවශ්‍යතාවය හැකියාව අයිතිවාසිකම ඔබතුමාට නැහැ. ඒකට මම ඊට විරුද්ධයි. ආනි එවැනි ජීවිත ආසාවක් තියෙන සතෙක් ජීවිතයෙන් තොර කරනවා නම් ඒක නොකලියොත්තක් නොකිරීමක් මොකද අපි කැමති නෑ අපේ ජීවිතේ වගේ ආවට ගියාට හන්දියක හෝ හතරමං හන්දියක හෝ බලාපොරොත්තු නැති විදිහකට අනුන් මාර්ගයෙන් කෙලසෙනවා දකින්න. ඒක නිසා දානයකට වැඩිය බොහෝම වටිනාකමක් තියෙනවා. අපි මෛත්‍රියෙන් යුක්ත හෝ එහෙම නැත්නම් සතියෙන් යුක්තව කිව්වොත් අපි ඒක විපස්සනාට දොර යනවා. අපි මෙතන ගත්තොත් මෛත්‍රී මාත්‍රකාරක වණ කියන නිසා මෛත්‍රිය යුක්තව ඉදිරියට ඉදිරියපත් වෙච්ච සතෙක් මෛත්‍රිය අදහසෙන් මෙලෙක් අදහසක් ඇති කරන මේ සතත් මං වාගෙම මේ ජීවිතේ කැමති ඒ නිසා මම මේ සතා මරන්නේ ඒ වගේම තමයි ඒ මිනිස්සෙකුට හෝ තව කෙනෙකුට හෝ අයිති දෙයක් අමතක වෙලා වැටිලා තියෙනවා. නොකුරු තැනක තියෙන නැත්නම් Tamande එක ගන්න පුළුවන් හොරකම් කරන්න පුළුවන් තත්වයක තියෙනවා. තමන් හොඳටම දන්නවා මේක ගත්තොත් අල්ලන්න හම් වෙන්නේ නැහැ මට පුළුවන් වෙනවා ඒක අරගෙන බුද්ධි විඳින්න. නමුත් තමන්න කල්පනා වුණොත් මේ මිනිස්සයා මේක කෙරෙහි අපේක්ෂාව තමා තැහැරලා නැහැ. එයා ඒක අමතක වෙලා ගියාට මේ ඒක පිළිබඳව ආශාව තියෙනවා. ඒක නිසා මේ මිනිස්සයා ඒ සතා මේක නැති බව දැනුණොත් චිත්ත පීඩාවකටපත් වෙනවා. හරියට මම මගේ දෙයක් පොඩ්ඩක් අමතක වෙලා යනකොට කවුරු හරි ඇවිල්ලා ඒක අරගෙන ගියා දැක්කොත් ඒ වගේම තමයි මේ සෑම සත්තුම තමන්ගේ තමන් උරුමයි කියලා හිතාගෙන ඉන්න වස්තුත් එක්ක සද බැඳීමක් තියෙනවා. ඒ නිසා ඒක වහකම් කරනවා නම් ඒක කවදාකවත් අර වගේ තමන්ගේ හිත ගැන මෙලෙක්කම දාන්න අනුන්ගේ හිතේ මෙලෙක්කම සලකන මෛත්‍රී හිතකට කරන්න බෑ. ඒ වගේම අනුන්ගේ කාම වස්තුන් වැඩියට පාවිච්චි කරනවා කියන එක මනුස්ස ලෝකේ බලනකොට මරණයටත් එහා. මරණය ඉවසන්න පුළුවන්. ඒ තරමටම තරහ යනවා. ඒ වගේම බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරස වචනෙන් අනුන් පෙළනවනම් අනුන්ට බය ඇති කරනවනම් මත්පැන් පානය කිරීම වැරදි ජීවන රටාවේ මේ සෑම දෙයක්ම මේ මෛත්‍රිය නැතිකම නිසා ද්වේෂ නිසා කරන දේවල් මෙන්න මෙවයින් වැළකීම දානයත් එක්ක කල්පනා කරලා බලනකොට කිසිම වියදමක් නැති දෙයක්. කිසිම දැනකට යන්න ඕන කමකුත් නැහැ. Tamanට ආපු සිල්පද කරන්න ආපු අවස්ථාවක් මෛත්‍රිය ගැන සලකලා නොකර සිටීමේ බුදුමාකාර කුසලයක් සිද්ධ වෙනවා. ඒකත් සිල්පද සමාදන්ව රකින්නවනම් සමාදාය සික්ඛත සික්ඛාපදේසු කියන විදිහට සිල්පදයක පිහිටලා මම මේ බුද්ධ ආදී උත්තරමෙන් වහන්සලා විසින් පනවලද සීලයක පිළිපදින්නේ සයි මම මේ කරන්නේ නැති කියලා. සමන් සමාදන් වෙච්ච සීලය ආවර්ජනය කරමින් කරන නම් අනිටත් දෙය කුසලයක් සිද්ධ වෙනවා. මොකද එතකොට ඥානයක් මේකට මුසු වෙනවා. ඒ නිසා දානයට වැඩිය මෛත්‍රී පැත්තෙන් බලනකොට සීලේදී පුදුමාකාර කුසලයක් සිද්ධ වෙන නිසා සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා දානය පු탁ජන ආර්ය දෙකොටසටම කැපයි. ආර්ය භාවයටපත් වෙච්ච නැත්නම් ඒ පැවිදි භාව අපිට ආර්ය භාවයට පැලා හො නැතු හෝ පැවිදි භාවයටපත් වුණාට පස්සේ දාන දීම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද තමන්ගන් තම සතු කියලා වස්තුවක් නැහැ. තමන්ට කියලා හම්බ කිරීමක් නැති නිසා ඇත්තේ නැහැ. නමුත් එවැනි පැවිදි වෙච්ච කෙනෙක් ආර්ය භාවයටපත් වුණාට පස්සේ සර්වඥයන් සඳහන් කරනවා සතෙක් නොමරා සිටීම පාණාතිපාතා භික්කවේ අග්ග දාන මහා දානං කියලා. සාමාන්‍ය මිනිස්සු දෙන මේ ආමිෂ දාණයට වඩා මේක අග්‍ර දානයක් වෙනවා මහා දානයක් වෙනවා અભය දානයක් වෙනවා මෙන්න මේ ටික තේරුම් අරගත්තා නම් මෛත්‍රී පැත්තෙන් අපිට දවසක් ඇතුළත අපි සමාදන් වෙලා රකින්න නම් මේ පින් කරලා ලැබුව අද්දකින් මම මේ පින් කරලා ලැබුව මේ ජීවිතේ මම කවදාකවත් ඊට පස්සේ සතෙක් මරන්නේ නැහැ මම කවදාකවත් ඊට පස්සේ කෙනෙක් පුරුලින් කේලමින් හිස්සතෙන් පරිසතෙන් නම ගරින්නේ නැහැ කියලා ඒ චිත්තක්ෂණයක් චිත්තක්ෂණ පාස සැනසෙන අභයභාවයටපත් වෙන සත්ත්ව ප්‍රජාව මෙතෙකයි කියලා සීමා කරන්න බැරි නිසා මෛත්‍රී කරන එක චිත්තක්ෂණයකින් ලැබෙන පින් ගණන්ඩ ගණන් කරන්න මනින්න බෑ කියලා කියනවා. කොහොම හරි සරුවචනාංශය සඳහන් කරනවා මේ පැවිදි ජීවිතයේදී තමගේ දවස පුරාම චීවරය, පිණ්ඩපාතය, සේනාසනය ගිලන් පස්සේ කියන සේරම අනුන්ගේ දේවල්. පරපටිපද්දාමේ ජීවිකාදී අබින්නම් පච්ච වේක්කී තබ්බන් කියලා කියනවා. අපේ ජීවිතයේ 100%ක්ම පරපටිපද්දායි. ඒක නිතර මෙනෙහි කරන්න කියලා කියනවා. ඒකලියොල ඒ ණය ගෙවෙන්න නම් ඒ සාසන සේවාවල් කරන්නයි කියලා කියනවා නැත්නම් බණ භාවනා කරන්නයි කියලා. ඒ ඔක්කොම කිව්වට පස්සේ සංඝවංශලා සෑහෙන්න ඒක පිළිබඳ සංවේග පහල කරලා දිනවා අපි කොහොමද මේ ගියන් විසින් තමන්ගේ දරුවන්ටවත් දෙන්නේ නැති විදිහේ තාම උසස් දේවල් ඉහෙන් කරෙන් අරගෙන ආවිල්ලා දෙහිලා වඳින මේ ජීවිතය අපි කොහොමද ඒ ආපසු ඒ අපේ ජන සමාජයට සේවාව කරන්නේ හොඳම ක්‍රමය තමයි විපස්සනා භාවනාව එහෙම නැත්නම් මොනම ක්‍රමයකට හෝ අනික් අය විපස්සනාට යොමු කරවීම සමථයට යොමු කරවීම සීලයට යොමු කරවීම ආදී තමනුත් ඒවා කිරීම ආදී විවිධාකාර ක්‍රම දේශනා කළා තියෙනවා මේක හුඟව දෙනකොට සැක පහල වෙලා තියෙනවා. එහෙමනම් ඇත්තට අපි දවසේ ණය ගෙවනවද කියලා. එනතම මේ ණයට කෑමක් සිද්ධ වෙන්නේ. මෙව කරන්නේ නැති වුණොත් ඒක හොරෙන් කෑමක් කියලා සරුවචන දේශනා කළා තියෙනවා. ඒක මහා චෝරෝ කියලා කියන ලෝකේ කරණ තියෙන මහාම මහචේත හොරකම තමයි නැති සීලයක් මබාපාගෙන අනුන්ගේදී තත්හවෙන් දෙනදී වළඳන එක. මේක කිව්වට පස්සේ සංඝාවාසලට ඇති වෙච්ච බය සංවේගය නැති කරන්න සරුවචන දේශනා කළා කියනවා මහණෙනි අනුන් දෙන බත් කාලා නැත්නම් අනුගේ පින්ඳ පාචක් වළඳලා එක චිත්තක්ෂණයක් සියලු සතුන් කෙරේ මෛත්‍රිය පතුරවනවා නම් උඹලා නයි නයි කියන්නේ. අච්චරා සංඝාත මත්තම් බිබික්ක වේ මෙත්තා චේතෝ විමුක්තින් පරිය එක අසුරු සනක් ගහන ප්‍රමාණයකට හෝ මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති කරගන්නවා නම් අමෝඝා රට්ට වෙන්නම් බුඤ්ජන්ති කියලා කියනවා. රතුන් දෙන පිඩු පින්නපාතේ ණයනතෝ වළඳන්නේ පාටපත් වෙනවා කියනවා. ඒ නිසා එදා ඉඳලම පැවිදි ජීවිතේ අඩුගානේ හැන්දාවට එකතු වෙලා බුදුහාමුදුරුවෝ ආශ්‍රහට ඇවිල්ලා වැඳලා මේ මෛත්‍රිය පිළිබඳව ගාථා ටික හරි සජ්ජායනා කරනවා. ඒ වෙලාවේදී කල්පනා කරනවා සියලු සත්වයන් දුක්ඛිට්වා නිරෝගී වෙත්වා සෝපත්ත්වා කිය හිත චිත්තක්ෂණ කීපයකට හෝ මෛත්‍රිය පතුරවනවා. මේකෙන් අදහස් කරන්නේ සීල සතුන් කෙරෙහි නොකල යුත්තේ නොකිරීම මාර්ගයෙන් සීල්පද රැකීම විරමණ සීලය කියලා කියනවා මේ. දානෙට වැඩිය පුදුමාකාර ගුණයක් තියෙනවා. මේක තමයි සීලමය මට්ටමේ මෛත්‍රිය වැඩ කරන්න හැටි. භාවනාමය මට්ටමෙන් සමත භාවනාමය මට්ටමේ මෛත්‍රිය කියලා කියන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය නැත්තම් මෛත්‍රී ධානය. ඉතින් හුඟක් වෙලාවට හිතෙනවා අර ඉස්සලා කියන විදිහට රට්ටුන්ගෙන් දෙන මේ සිව්පසයෙන් ණයක වෙන්න එක චිත්තක්ෂණයක්වත් මෛත්‍රී කරන්න ඕන කියලා කියන ධ්‍යානයට සමවැදිලාද කියලා. පැහැදිලිවම අටුවාව පිළිගන්නවා එමෙ ධ්‍යානලාභේ නොවුනත් Tamanda සලකන අය කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්තක්ෂණයක් ගත කරනවා ඒ දෙන ලබන සැප සම්පත් වෙනුවේ ණයක වෙනවා කියන. ඊට වඩා හුඟක් වෙනස් යම් කෙනෙක් මෛත්‍රී භාවනාව සමත වශයෙන් වඩනවා. ඉතින් මම ටිකක් වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ මෛත්‍රී භාවනාව සමත වශයෙන් කරන්න කියලා කියන්නේ. ඒ සඳහා කලින් කියාපු දානමය වශයෙන් අනුන්ට කළ යුත්තේ කිරීම වගකීමෙන් කෙරිලා තියෙනවා. ඒ වගේම නොකළ යුත්තේ නොකිරීම නම් වූ සතුන් මැරීම හොරකම් කිරීම ආදී දේවලුන් කලින්ම වෙන් වෙලා තියෙනවා. එතකොට තමයි මේ පුද්ගලයාට හිතක් මෛත්‍රී පැත්තට යොමු කරගන්න පුළුවන් වෙන්නේ. දාන දෙනවයි කියලා කියන්නේ පරසත්තානං හිතාභාවිතානු භාව ලක්ෂණා කියන විදිහට අන්තතුන්ගේ හිතසුව සැලකීමමයි. මේ අනුන්ගේ හිතසුව සැලසීම තමයි මෛත්‍රී ප්‍රධාන ලක්ෂණය. මේ හිතසුව සැලසන කෙනාට කවදාකවත් සතෙක් මරන හොරකම් කරනවා කේලම් බස්සේ පරස වචනේ කියන කාමයේ වරදලා හැසිරෙනවා වගේ දේවල් කෙරෙන්න විදියක් නැහැ. උනොත් එක පැත්තකින් මේ සතුන් කෙරෙහි මේ මෙලෙක්කම දක්වන තා පැත්තකින් සතුන් මරනවා නම් ඒ කාන්තේම මොලේ අමාරුවක් තියෙනවා. මොලේ ලාක් කරලා දෙන්න නැත්නම් මේ දෙක කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙලෙක් ගතිය මුරුදු ගතිය දානෙන් සහ සීලෙන් ඇති කරගත්ත කෙනා තමයි මෛත්‍රී භාවනාවට යන්නේ. මෛත්‍රී භාවනාවට යන කෙනාට ප්‍රධාන වශයෙන්ම අර මූලික සූත්‍රයේ සඳහන් කරන විදිහට ලෝකේ සුන්දර පැත්තට බලන්ට හැකි සංඥාවෙන් බලන්ට මූලික චරිත ලකුණක් තියෙනවා. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව පිළිතුම බොහොම අඩුයි. කරණිමිත්ත සූත්‍රය වුණත් පටන් ගන්නකොට සඳහන් කරන්නේ කරණීයම් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිධමෙච්ච සක්කෝ සක්කෝ කියලා කියන්නේ හැකි සංඥාව. වට මේ ලැබිලා ආදීන බුද්ධෝත්පාද කාලේ උත්තමයි දුර්ලභයි. ලැබිච්ච මනුස්ස ආත්ම භාවයේ දුර්ලභයි. ඒ වගේම මේ ඇහැ කන දිවනාසය හොඳට පිළිట్లా තියෙනවා අපි ඒක දුර්ලභයි. පැවිද්ද දුර්ලභයි. ඒ වගේම බණහන් හම් වෙන දුර්ලභයි. manussාත්ම මේ මේ සත්පුරුෂ සංසේවන ලැබිලා තියෙන දුර්ලභයි කියලා. Taman යසින් බාන කොච්චර වාසනාවන්ත පින්වන්ත කෙනෙක්ද කියලා කල්පනා කරනකොට විතරයි ඒක හරිය හැටියට කල්පනා වුණොත් විතරයි අපිට හැකි සංඥාව පහළ වෙන්නේ. එහෙම නැත්නම් මොනවා හරි පොඩි දෙයක් ඇද වුණාට පස්සේ ඒක ගැන කල්පනා කළා අර සේරම යටපත් කරනවා. ඒක හැකි සංඥාව වෙන්නේ නැහැ සුභ සංඥාව වෙන්නේ නැහැ. ආනි හැඟීම ඇති කර ගන්න වෙන නිසා යම් කිසි කෙනෙකුට මෛත්‍රී භාවනා කරන්න ඕනේ නම් ඒ පුද්ගල තමන්ගේ ශරීරයට හොඳට සලකන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ ඉඳගෙන ඉන්න පරියන්කේ හොඳටම සැප දැනෙන්න ඕනේ. ඒ කියන්නේ කාම සුඛයක්වත් සුඛ උපභෝගයක්වත් නෙවෙයි. මූලික අවශ්‍යතාවයක් වශයෙන් හිත සමබර වෙලා, හිත සමතුලිත වෙලා, හිත මේ සැප සම්පත්පත්ති වල පත් වෙන තුමයිත්‍යකට වැඩෙන්නේ නැහැ. හොඳට වාඩි වෙන්න ඕනේ. ඒ වාගේම දවසේ හොඳම වේලාව ගන්න ඕනේ. හොඳ මිහිරි. ඒ වගේම පරිසරයක් වෙන්නත් ඕනේ. මොනම දෙයකින් හරි නුරුස්නා ගති පහළුණොත් මෛත්‍රී හිත වැඩෙන්නේ නැහැ. මෙලෙක් ගතිය වැඩෙන්නේ නැහැ. ආන්නේ විදිහට පරිසරයකට වාඩි වෙලා තමන් කල්පනා කරන්න ඕනේ. මේ ලැබුණා වූ මේ කලින් සඳහන් කරපු මේ තේරම වස්තු පුංචිමය ද්වේෂ චේතනාවකින් නැති වෙනවා. ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ කාගේ දෝෂයක් වුණත් Tamange හිත කෙලකන දෙයක්. ඒක නිසා එවැනි ද්වේෂ දැන හෝ නොදැන අපි අගය කරනවා නම් ආඩම්බර කරනවා නම් ඒකාන්තයෙන්ම අපි ගినాපු තිරසංගතියක් මිස උසස් මනස ගතියක් නෙවෙයි. හදිච්ච ගතියක් නෙවෙයි. ඒක නිසා අපි අඩු ගානේ හිතින් හිතා ගන්න ඕනේ අනේ මගේ චිත්තසංතානේ මේ භාවනා කරන ටිකේ ද්වේෂයෙන් තොර වේවා. මොකද ඒ ද්වේෂය තිබුණොත් අර ලැබිච්ච සෑම සම්පතක්ම හඳුන්වනයක් ගිනිගත්තා වාගේ අඳුරට වැටෙනවා. වටිනාකම අඩු සත්‍යයට වැටෙනවා. ඒ වගේම තමයි අපි දැන හෝ නොදැන මේ ද්වේෂය අනුන්ගේ දෝෂයක් නිසා හෝ තමන්ගේ හීනමානකමක් නිසා හෝ පෝෂණය කළොත් අපි මේ හිතනවා ඇති හිතන්න පුළුවන් අපි මේ අනුන්ට දඬුවමක් කරන්නට එහෙම නැත්නම් අනුන්ට හිංසාවක් කරන්නට ද්වේෂයෙන් අපි කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට අනුන්ට ද්වේෂය අනුන්ට හිංසාව වෙන්නේ ඉස්සෙල්ලා අනුන්ට දඬුවම වෙන්නේ ඉස්සෙල්ලා තමන්ගේ හිත ද්වේෂ සහගත කරගන්න නැතුව ද්වේෂයෙන් පැලහෙන්නේ නැතුව ද්වේෂයෙන් පිච්චෙන්නේ නැතුව කවදාකවත් තව කෙනෙකුට අපිට ඒ වගේ විනයක් අටින්ද කරදරයක් කරන්න දඬුවමක් දෙන්නේ. ඒ නිසා ද්වේෂයේ මුල පුච්චන જાති දෙයක්. අපි මේ ද්වේෂයෙන් අනුන්ට වැඩ කරන්න හදනවයි කියලා කියන්නේ අටුවාව පෙන්ලා දීලා තිනවා අඟුරු කෑල්ලක් ගන්නවා අපි ගියේ පිච්චන අඟුරක් කරගන්නවා කාට හරි ගහන්න. අල්ලනකොටම අපේ අත තමයි පිච්චෙන්නේ. එහෙම නැත්නම් අසුචි පිටක් නැත්නම් ගොම පිටක් කරගන්නවා කාට හරි දමලා ගහන්න කියලා. අතට ගන්නකොටම ඒ අනුන්ට ගිහිලා වදින එක උනා නොඋනා හරි අතට ගත්ත බවම තමන් කෙලසෙනවා. එහෙම නැත්නම් Tamange දිහාට හුලගෙන වෙලාවක ඉස්සරහට දුවිලි පාරකින් ගහන්න හදනවා. විහි කරපු ගමන් දුවිලි පාර ආපහු වෙලා Tamange යකට තමයි වැටෙන්නේ. උඩ බලාගෙන කියලා ගහ ගන්නවා වගේ. මේන්න මේ වගේ තමයි මෛත්‍රීෂෙන් වැඩ කරන්න හදන මනුස්සයා ලක්තනම පරාදයි. ඒක නිසා කල්පනා කරන්න ඕනේ මට මේ හම්බෙච්ච වෙලාවේ මෛත්‍රියෙන් මෙලෙක්කමෙන් මිත්‍රත්වයෙන් වාඩි වෙලා මේ ද්වේෂයේ තියෙන ආදීනව සලකලා ඒ වෙනුවට මෛත්‍රිය ආවනම් අපේ හිතට මෛත්‍රිය ආවනම් ඒක හරියට අම්මා තමන්ගේ කුරුඳුලේ දරුවා ඔඩොක් වෙච්ච ආගෙන ඉන්නකොට දරුවට අම්මා කෙරෙහි තියෙන මෛත්‍රිය අම්මා දරුවන් කෙරෙහි තියෙන මෛත්‍රියත් ගත්තා වගේ මෛත්‍රී හිත ආවට පස්සේ මුළු ලෝකෙම අපට නෑදෑකමක් මිත්‍රත්වයක් මාතෘත්වයක් ඇති කරලා දෙනවා. ඒ තරම් ආනිසංසසයිත මේ මෛත්‍රිය සම්පූර්ණයෙන්ම යටපත් කරන ද්වේෂය පතුනට පස්සේ ඒක නිකන් සම්පූර්ණ තිරිසන් ලෝකයක් යක්ෂ ලෝකයක් പ്രേත ලෝකයක් නරයක් නරකයක් වඩපත් වෙනවා ඒ නිසා මගේ හිත මෛත්‍රියෙන් යුක්ත වේවා එහෙම නැත්නම් ද්වේෂයෙන් තොර වේවා කියලා හිත හදාගෙන කලින් කරුණු ගන්නවලා ඒ කියන්නේ මේ සඳහන් කරන්නේ කලින් බාහනාපාන සති භාවනා වගේ කරලා මෛත්‍රිය මේ ධ්‍යානයක් හෝ සමාධියක් නැති කෙනෙක් පටන් ගන්න හැටි ආනියම් පය අරගෙන ඉවරලා වාඩි වෙලා අදි හිතෙන් අදිෂ්ඨාන කරන්න ඕනේ මගේ හිත මේ හිතවිලි වලින් වේදනාව වලින් සද්ද වලින් කරදර වලින් නැතුව වෛර නැති වෙම්වා කියන අදහසෙන්ම පුරවන්න ඕනේ. අහං අවේරෝ හෝමි මම වෛර නැත්තේක් වෙම්මා මම වෛර නැත්තේක් වෙම්මා මම වෛර නැත්තේක් වෙම්මා කියලා. ධිකටම මේ මයිටි අදහස දිගට වැඩ කරගෙන යනවනම් අතුරු ආන්තර නැතුව හිත පිට යන්නේ නැතුව ටික වේලාවක් යනකොට ඒ අර්ථය තේරෙනවා නම් Taman අර කලින් කරුණු ගන්නපු විදිහට පැහැදිලිවම අපිට අර පුංචි කාලේ අපිට අවශ්‍ය කරන සෙල්ලම් බඩුවක් අපේ අතට හම් වෙච්චාම එහෙම නැත්නම් අපි ගමු නිකන් සත පහක් අතට හම් වෙච්චාම මුන්න තරම් වස්තුවක් ඒ කාලේ අපේ මේක කොච්චර දේවල් අපිට සැලසුම් වෙනවද එක සත පහක් අතට හම්බෙච්චා පුංචි ප්ලාස්ටික් කැලක් අතට හම්බෙච්චා නමුත් අද මොකද වෙලා තියෙන්නේ කෝටි ප්‍රකෝටියක් හම්බුණා හම්බ වෙනකොටම පිච්චිලා ඉවරයි ඊට වැඩිය හිතට ඇවිල්ලා තියෙනවා ඊටත් වැඩිය හම්බ වෙනවා හොඳයි එනකොටම එවිය ළඟ වෙලා ඉවරයි ඒ වගේම කොච්චර හිතුවපැතු දේවල් හම්බුණා තව ඊට වැඩිය බලාපොරොත්තු වෙන මේක පිසාච ප්‍රේත හිතක් තියෙන කොච්චර දුන්නත් මගේ හිතක් තියෙන ඊට වැඩිය කොච්චර පිරිච්චි ගතියක් කොච්චර අනුන් එක හදා බෙදා ගන්න පුළුවන් හැඩ ගැහෙන්න පුළුවන් ගැටියක් පුංචි කාලේ තිබුණා. ආන්නේ පුංචි හිතේ ඉන්න පටන් ගන්නවා. ඒ පුංචි හිත වතුර වාගේ. පුංචි හිත දාන භාජනේ හැඩේ ගන්නවා. දැන් බෑ. දැන් අපිට ඕන හැඩේ එනකන් ඉතින් හැප්පෙනවා. ගිය තැනක හදන්න හදනවා. ගිය තැනක වෙනස් කරන්න හදනවා. ගිය තැන සංස්කරණය කරනවා. මගේ ඉන්නවනම් මම කරනවා නම් මෙහෙමයි කරන්න ඕනේ කියලා ඉතින් හතර සීලකට රවුම් කුණියක් ගහන්න හදනවා වගේ දිගටම නොගැලපෙන ගතිය. ඒ මොකද මේ නුරුස්නා ගති නිසා. මේ ද්වේෂ ගති නිසා. ආනෙව දුරු වෙලා නැවතත් අර පුංචි හිතක්. නැත්නම් මලක් දැකපු බඹලෙක්ගේ හිතක්. මලක් දක්න සමනලෙක්ගේ හිතක් ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා. එහෙම ඇවිල්ලා ඒකෙන්ම ඒකේ තියෙන වටිනාකම හරි පැත්තට ගිහිල්ලා ඒකෙම තේරෙන පටන් අර ගන්නකොට Tamanට මේ මොන්නම වස්තුවක්වත් හිතා ගන්න බැරි විදිහේ මොන තරම් ලොකු වස්තුවක් හම්බුණාටත් වඩා මේ වර්තමාන මොහොතේ තියෙන චිත්තක්ෂණයේ වටිනාකම තේරෙන පටන් ගන්නවා. හරියට හොඳටම සතිය පිහිටපු වෙලාවක වගේ මෛත්‍රිය සම්පූර්ණ වෙච්ච වෙලාවේදී හිතේ පිරිසිගතියක් එනවා. සම්පත්‍ති කරගතියක් එනවා. ඒකට කියනවා සාසන සම්පත්තියක් කියලා. ආහන ඒක ආවට පස්සේ රජෙක් වාගේ. මෙතෙක් කළා තිබුණේ ඔළුව අපේ ඔළුව උඩ වාගේ. ලෝකේ තිබුණේ අපේ ඔළුව උඩ වාගේ. නමුත් දැන් අපි ලෝකේ උඩ ඉඳගෙන ඉන්නවා. සම්පූර්ණ අර බර හැලු කරලා ඒ සියලුම කරදර අමතක කරලා මහා උස කන්දකට නැගලා හොඳ පිරිසුදු වාතය ලැබෙමින් ඈත දර්ශන බලමින් විවේක වෙන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. ආන්නේ විදිහට මෛත්‍රී කරලා පිරෙන ගතියක් පිරිසි ගතියක් ඇති කරගන්න ඕනේ කොච්චරද කියනවනම් තමන්ගේ සම්පූර්ණ භාජනයේ වතුරෙන් පිළිලා උතුරන ගතියට එන අර යථා වාරි වහා පුරා පරිපූර්ණෙන්ති සාගරං ඒව මේව ඊතෝ දින්නම් පේතාණං උපකප්පතිච පැන් වඩන්නේ අනිවාර්යයෙන්ම අපි දන්නවා ඒක අපේ සම්ප්‍රදායක් වෙලා තියෙනවා පුංචි භාජනේ උතුරන්නම ඕනේ ඒකේ උතුරලා යට භාජනයට ගියොත් තමයි අපි ඥාති ප්‍රේතයන්ට පින් දෙන්න පුළුවන් තමන්ගේ භාජනේ පිරුණොත් පමණමයි තමන් මෛත්‍රියෙන් සම්පූර්ණ වුණාට පස්සේ පමණමයි තමන් සමෛත්‍රියෙන් පරිපූර්ණත්වයට පත් වුණාට පස්සේ පමණමයි තව කෙනෙකුට මෛත්‍රිය කරන්න පුළුවන්. මේන්න මේක දාන්නේ නැත්තම් අපි මෛත්‍රිය ටිකක් අපට කරලා පිරිච්ච නොපිරිච්ච බව තියදී අපි අනුන්ට මෛත්‍රී කරන්න හැදුවට ඒක ඉච්චර මේ සර්වජන් වහන්සේ විසින් ධ්‍යාන භාවනාවට සමත භාවනාවට ගැළපෙන ක්‍රමයක් විදිහට පෙන්ලා දීලා නැහැ. ඒක නරක දෙයක් නෙවෙයි ඒක හොඳයි. නමුත් හරියන්නම් ඉස්සල්ලාම තමයි මෛත්‍රී කරගන්න ඕනේ. හරියට කිරි හට්ටියක් උතුරලා ඉන්නා වගේ සම්පූර්ණ භාජනය පිටලා ඉතිරෙන්න යනවා. අන්න ඒ ටිකෙන් තමයි අපට පුළුවන් තව කෙනෙකුට මෛත්‍රී කරන්න. ඒ නිසා ටික කාලයක් මහන්සි වෙන්න වෙනවා ද්වේෂය නැති පරිසරයකට ගිහිල්ලා තමන්ගේ ශරීරයට තමන් මෛත්‍රී කරලා මේ සඳහාම කාලය අරගෙන මෛත්‍රිය වඩන්න වෙනවා. වඩනකොට වඩනකොට ඔක් ගැම්ම Java આવොත් බින්ද ගන්නකොටම වගේ බොහෝම ඉක්මනට මේ මෛත්‍රී භාජනේ පිරණ ගතිය එනවා. ඒ වෙනකොට සත්ත්ව සංඥාව තමනුත් සතේ දැන් තමන් පිළිලා තමන් සම්පූර්ණ වෙලා ඉන්නේ එහෙම නැත්නම් තමන්ගේ සන්තුෂ්ටි කර ගතියක් තියෙනවා එතකොට හිතනවා මේ වගේ පිරුණාට පස්සේ අනේ සියලු සත්වයෝ මේ වගේ පිරිච්ච ගතිය එනවා නම් මේ සත්තු ලොකු සත්තු විසින් පොඩි සත්තු කාදමන ගතිය පුළුවන් එක වැඩි කනාගේ දේ කඩා වඩා ගන්න ගතිය මේ බොරු වචන කේලම් වචන හිස් වචන පරස වචන සතුන් මැරීම ආදී ඒ සේරම වෙලා තියෙන්නේ මේ අනික් සතුන්ගේ ඒ ජීවත් වීමේ අයිතිය සහෘදත්වේ නැතිකම නිසා මේවා සම්පූර්ණයෙන්ම නැතිලා පිරිචිගතාවට පස්සේ අපේ පොත්පත්වල සඳහන් කරන්නේ ඒ වෙලාවේදී තමන්ට මෛත්‍රී භාවනාව කියලා දීපු එහෙම නැත්නම් තමන්ට ජීවිතේ හුඟාක්ම ආධ්‍යාත්මිකවට උදව් කරපු පුරුෂයෙක් නම් පුරුෂ ගුරුවරයෙකුට ස්ත්‍රියක් නම් ස්ත්‍රී ගුරුවරියකට මෛත්‍රී කරන්නයි කියලා. ඒ වෙලාවේදී පුරුෂ ස්ථාන හයක් මෛත්‍රී නොකළ යුතු තැන් වශයෙන් දක්වනවා. අතිප්‍රිය නැත්තන්ට මෛත්‍රී කරන්න එපයි කියනවා. ඒක මොකද හේතුව ඒකට මේ ආදරේ මතුවෙන්න ඉඩ තියෙනවා රාගේ මතුවෙන්න ඉඩ තියෙනවා මේ හැඟුම් බර ගතිය මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මධ්‍යස්ථ පුද්ගලයන්ට මෛත්‍රී කරන්න එපයි කියනවා. මොකද තමන් මේ යන්තම් පටන් ගන්න වෙලාවේ මධ්‍යස්ථ පුද්ගලය කියලා කියන්නේ විශාල මාතෘකාවක් ඒ තරම් ශක්තිමත් නැහැ. වෛර පුද්ගලයන්ට මෛත්‍රී කරන්නත් එපයි කියලා කියනවා. ඒසොටට යන්තම් හදාගත්තර මෙලෙක් ගතිය ඉජාට වෙලිලා යනවා. ඒ වගේම මියගේ පුද්ගලයන්ට මෛත්‍රී කරන්න එපයි කියලා කියනවා. ස්ත්‍රියාවක් නම් පුරුෂයෙකුට මෛත්‍රී කරන්න එපයි කියලා කියනවා. පුරුෂයෙක් නම් ස්ත්‍රියවට මෛත්‍රී කරන්න එපයි කියනවා. මේ ඉන්න මේ විදිහේ හය පුද්ගලයෙක් මගාරවලා ස්ත්‍රියාවක් නම් Tamanට උදව් කරපු වටිනාම ස්ත්‍රියාවක්. වැඩි හිටියක්. වැඩි හිටියේ කරු භාවනීය කෙනෙකුට මෛත්‍රී කරනවා. පුරුෂයෙක් නම් පුරුෂයෙකුට මෛත්‍රී කරනවා. ඒ පුද්ගලයා අපි මෛත්‍රී යොමු කරගන්නා පුද්ගලයා ගරු පුද්ගලෙක් වෙනවා භාවනීය පුද්ගලෙක් වෙනවා. ගරු කියලා කියන්නේ සීලෙන් සහ ගුණයෙන් Tamanට වැඩි වෙන්න ඕන. භාවනීය කියලා කියන්නේ දැනටමත් අනුන්ගේ මෛත්‍රියට ලක් වෙච්ච බොහෝ දෙනා වඳින පුදුන ගරු කරන කෙනෙක් වෙන්න ඕන. එතකොට අර තමන්ගේ හිතේ වැවිලා වැලිලා ආපු මේ මෛත්‍රිය ගුරු පූජාවක් වශයෙන් උත්තම කොටස පුදන්න පුළුවන්. අනේ මට මෙච්චර උදව් කරපු මේ අත්තා මේ ඇත්ටි. දැන් මේ චිත්තක්ෂණේ මං වාගේ සතුටින් ඉන්නවද? මේ චිත්තක්ෂණේ මං වාගේ සම්පත්‍ති කරගatiයක ඉන්නවද? නොහින්දත් ඉඳ තියෙනවා. අනේ නිසා මගේ හිතේ ඇත්තව මේ සම්පත්‍ති කරගතිය, මෛත්‍රී ගතිය, ගුරු පූජාවක් වේවා කිය හරියට හිත ඒ තමන්ද කරපු උදව්පකාර සිහිපත් කරලා මගේ ගුරුවරයා වෛර නැත්තේක් වේවා ගුරුවරයා වෛර නැත්තේ මම ආචාර්යෝ අවේරෝ හෝතු කිය දිගට මෛත්‍රී කරනකොට අර ගෙනාවු මෛත්‍රිය හොඳ ගැම්මකට අවිල්ල තිබුණා නම් ඇත්තට නියම පුද්ගලයා එල්ල වුණා නම් පහනෙන් පහනපත්තු කෙරුවා වාගේ මණිකෙන් මණික ආලෝක වැටෙන්න වාගේ අර මෛත්‍රී හිත පුදුම විදිහට සීමාන්තිකව වැඩෙන්න පටන් ගන්නවා ගිනි කූරක් පත්තු කරලා තියලා මහා ලැබු ගින්නකට ගින්දර තිබ්බා වාගේ. සීමා කරන්න බැරුව උතුරන්න පටන් ගන්නවා. අපි පුංචි විදිහකට යාන්තමට හෝ අපි ගුරු පූජාවක් කරා. තමන්ගේ තියෙන උත්තරම කොටස අරගෙන ගුරුවරයෙකුට පූජා කරයි කියලා ගුරු පූජාවක් කරන කෙනාට ඇඟ කිලිපලාගෙන කොහොම සතුටකින් අර උපචාර මට්ටමේ තිබුණ මෛත්‍රිය අර්පණා මට්ටමට වැටෙනවා. ඒකත් හොඳට මේ දිනු පවුණු වෙනකොට Tamanට හරියට ආනාපාන සති ප්‍රථම ධ්‍යාන වැටෙනවා වගේ ඒ ඇති වුණා වූ මෛත්‍රී මේ සත්ව සංකල්ප සත්ව සංඥාවේ ආලෝකයට හිත බැස ගැනීම සිදුවෙන්න ඉඩ තියෙනවා. මේන මේ විදිහට Tamanටමයිත්‍ය සම්පූර්ණයම කරලා එකෙන් පිළිච්ච හිතෙන් තමයි අපි ගරු භාවනීය ගුරුවරයෙකුට මෛත්‍රී කරන්නේ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන ප්‍රථම ධානයට සමාවදී. මෙන්න මේ ප්‍රථම ධානයට ආවට පස්සේ ඒක පැය දෙක සමහරවිට විනාඩි 5 10 15 20 30 පැය පැය දෙක ආදි වශයෙන් දිගින් දිගට දිගින් දිගට පුහුණු කරලා වශී කර ගන්න ඕනේ. කියපු ප්‍රමාණයක් ඉන්න පුළුවන් විදිහට වශී කරගත්තට පස්සේ ඒ ධ්‍යානයේ නීවරණ නැති භාවය ධ්‍යානාංග පහක් කියන බවත් එක එක එක එක ක්‍රම වලට සමාපජන වශීතාවේ අදිඨාන වශීතාවේ උත්ථාන වශීතාවේ ආවර්ජන වශීතාවය පච්චවේක්කන වශීතාව වාගේ ගුරුවරයෙක් ළඟම ඉඳගෙන හොඳට පුරුදු කරාන ප්‍රථම ධ්‍යානෙ හොඳ මේ වශී භාවයක් ඇති කරගත්තා නම් ဒုတိ ය ධ්‍යානට යනවා ဒုတိ ය ධ්‍යාන තෘතිය ධ්‍යානට යනවා අන්න එතෙන් ගියාට පස්සේ තමයි Tamanට හිතවත් වූ ප්‍රියවත් වූ බොහෝ පිරිසකට මෛත්‍රී කරන්නේ තරු භාවනීයම හොඳම කෙනාගෙන් පටන් අරගෙන තෘතිය ධ්‍යාන දක්වා වඩලා ඊට පස්සේ හිත ප්‍රිය ඇත්තටම මෛත්‍රී කරනවා. ඊට පස්සේ ඒක හර ගියා නම් මධ්‍යස්ථ පුද්ගල Taman දැකලත් නැති, අහලත් නැති, Taman කිසිම ජීවිතේ සම්බන්ධයක් නැති මධ්‍යස්ථ පුද්ගලයන් කෙරේ මෛත්‍රී කරනවා. ඒ ඔක්කොම කරලා සාර්ථක වුණාට පස්සේ තමයි අප්‍රිය පුද්ගලයන්ට මෛත්‍රී කරන්නේ. ඒක තාම අමාරුයි. මොකද අප්‍රිය පුද්ගලයන් මතක් වෙනකොටම මෛත්‍රිය වෙනුවට ද්වේෂය පහළ වෙනවා. අර අපිට පාළි උගන්වපු මහත්තයෙක් කියනවා ඒ අම්මා ඒ අල්ලපගෙ දෙන හැමදාම මෛත්‍රී භාවනාව වඩනවලු. සියලු සත්තු මම මම්ම සෝපත් වෙම්මා මගේ ගුරුරු සෝපත් වේවා ගුරු ඔක්කොම කියලා සියලු සත්ත්වේ සෝපත් එක්කා සෝපත් වේවා අල්ලපු ගෙදර එකී ඇර හැමදාම ওই වචනේ කියනවා මට. ඒ තරම්ම තරහක් තියනවලු ඒ මිනිස්යාට මොන විදියකවත් මෛත්‍රීලා ඉතුරු දාගන්න බැහැ. ඊට පස්සේ ගොල්ලෝ මෙහෙම කියන එක හොඳ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහෙම තමයි මට පුරුදු වෙලා තියෙන්නේ කිව්වා. හයියෙන් කියනවා. සියලු සත්‍යෝ සූපච්චිත්වා අල්ලපු gedere කියාර. අන්නේ වගේ සමහරුන්ට හිතනවා මේ වෛරත්තන්න මෛත්‍රී කරන්න ගියාම අර කරගෙන ගිය වැඩ පිළිවෙල ඔක්කොම ආය වෙල්ල යන ගතියක් එනවා. එහෙමනම් ආයෙත් කරන්න කියන තමන්ටම මෛත්‍රී. ඊගාවට හොඳ පියකරු භාවනයේ ගුරුවරයෙකුට ඊගාට මදහත් පුද්ගලයන් කරලා කරලා කරලා මේ සියලුම සත්‍යයන්ම මෛත්‍රී කරලා ඉවර වෙලා අර වෛරී පුද්ගලයාට ටික ටික ටික ටික මෛත්‍රී කරන්න කියලා කියනවා. මේක සම්බන්ධයෙන් සාරිපුත්තු සාන්තේ දීලා තියෙන නිදර්ශන වගේක්. එතකොට තේරෙනවා මේ සරුවච්චන් වහන්සේ ඇරිච්චාම මේ මාත්‍රිකාව පිළිබඳව මෙච්චරම විසදක්මත් තිබිලා තියෙන්නේ සාරිපුත්තු සාන්තට විතරයි. මේ විදිහට අපි හිතවත්, නදහත්, අහිතවත් කියන ඔක්කොටම මෛත්‍රී කරාට පස්සේ තමයි අපි බලන්නේ පරීක්ෂා කරලා මට සියලු සත්‍යයන් කෙරෙහි සීමාවකින් තොරව සත්ත්ව විශේෂම පොදුවේ මෛත්‍රී කරන්න පුළුවන් නම් අපි කියනවා අපිට සීමා සම්බේධය સિદ્ધ කරයි කියලා. එතකොට ඉෂ්ටි වේවා පුරුෂ වේවා තමන්ගේ ආගමේ වේවා පිට ආගමක වේවා තම රටේ වේවා පිට රටක වේවා මිනිස්සු වේවා තිරිසන් වේවා තමන්ට හතුරු වේවා මිතුරු වේවා සියල්ලංගේම ඇත්තා වූ සත්ත්ව ස්වરૂපේ ඒ ඒ සත්තු ඒ ඒ තමන්ගේ ජීවිතේට ආත්මයට කැමති යම් ආකාරයක් තියෙනවා. ඒ සියලු දෙනාම සූපත් වෙත්වා කිය සත්ත්ව විශේෂයි. ඒකට ප්‍රාණ විශේෂයි. ප්‍රාණික කියන්නේ සෑම සතෙක්ම හුස්ම ඉහළ පහළ ගන්න. හුලම් බොන අන්නෙවැනි ප්‍රාණීන් සියලු දෙනාම තමන්ට කැමති නිසා සියලු ප්‍රාණීන් සූපත් වෙත්වා. අත්ත භාව වශයෙන් අත්ත භාව කියලා කියන්නේ ආත්ම භාව ඇති ඕනම ආත්ම භාවය පිළිගන්න තියෙන ඕනම කෙනෙක් අපාය වැටෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. පුද්ගල වශයෙන් පුද්ගලයන් වශයෙන් ගන්න ඕනම කෙනෙක් ඕනෙම අවරද්දක් කරලා අපාගත වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට සත්‍යයන් වශයෙන්, ප්‍රාණීන් වශයෙන්, ආත්ම වශයෙන්, පුද්ගල වශයෙන් විවිධාකාර විදිහට මේ මෛත්‍රිය බෙදෙනවා. එතකොට කෙනෙක් කොමු කරන්නේ ඒක මුළු ලෝකයටම සදා සියලුම සත්‍යයන් අරමුණු කරලා කරනවා. මේකට කියනවා අනෝදිසෝ පරණ කියලා ඊට අමතරව තියෙන ඕදිසෝ පරණ වශයෙන් ස්ත්‍රී වශයෙන් වෙනම පුරුෂයන් වශයෙන් වෙනම ආර්යයන් වශයෙන් වෙනම අනාර්ය වශයෙන් වෙනම දිව්‍යයන් වශයෙන් මනුෂ්‍යයන් වශයෙන් නිරිසත්තු වශයෙන් ඊට පස්සේ එක එක එක එක කරලා මේ ඇති කරගත්තේ මෛත්‍රිය පෙර දිශාවට පසු දිශාවට දකුණු දිශාවට වම දිශාවට පෙර අරුණ දිශාව පසු අනු දිශාව, දකුණු අනු දිශාව, උතුරු අනු දිශාව, උඩ දිශාව, යට දිශාව වශයෙන් දස දිශාවට මෛත්‍රී කරනකොට මෛත්‍රී භාවනා 528 ආකාරයකට යනවා. මෙන්න මේ ටික කෙරුවට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ තව කෙනෙකුට හරියට ලෙඩක් වෙච්ච වෙලාවක ඒ පුද්ගලයා අරමුණු කරලා ඒ පුද්ගලයාට අර මෛත්‍රී ධාරාව යවල තමන්ගේ පූර්ණ ඒ සුහදකම එහෙම නැත්නම් මිත්‍ර භාවයේ හිතසුව කැමැති ගතිය කාටද ආශිර්වාදයක් කරන්න. මේක එතකොට හොඳට පන්නරේ කියලා හදාගත්ත ආයුධයක් වාගේ ඕන තරම් වැඩ ගන්න පුළුවන්. අන්නේ මට්ටමට කරන්නේ නැතුව කරන මෛත්‍රිය නරක දෙයක් නෙවෙයි නමුත් මෙච්චර පන්නේදී බාහුවයක් වගේ වෙන්නේ ඒක නිසා මෛත්‍රී භාවනා කරනවා නම් හොඳම ක්‍රමය තමයි අර කියන විදිහට ක්‍රමානුකූල ජීවුන කරගෙන යනකොට භාවනාවේදී අපි ඊයේ සාකච්ඡාවේදී මතු කරගත්ත අපේ මේ භාවනා කරගෙන යනකොට වෙලාවක පාටට අරමුණ විසිරී යනවා. අරමුණ විසිරී ගිහලා යන්න හේතු වෙන්නේ සද්දයකට. එහෙම නැත්නම් මధుර එකාර. එහෙම නැත්නම් හිතවිල්ලක් වෙනවා Tamanට වෙච්ච නරක අපල පරණ සිද්ධිය. ආනේ වෙලාවල් වලදී හිත සම්පූර්ණයෙන්ම කැඩී යාම නැතකරන්න සරුවචනසේ දේශනා කළ තිනවා පණිදාය භාවනාවක් කරන්නයි කියන්නේ. අන්නේ වෙලාවට අර පුරුදු කරලද මෛත්‍රියක් තියෙනවා නම් තමන්න පුළුවන් ඒ වෙලාවේදී මෛත්‍රී භාවනාවට හිත යොදා මේ සද්ද කරපු පුද්ගලයා මම සඳහා සද්දයක් කරුවා නෙවෙයි නොදැනුවත් වෙන්න ඇති ජීවිතේ ඔච්චර හිත නරක කරගන්න දෙයක් නැහැ කියලා මෛත්‍රී භාවනාව හිත දාවොන් අර 17 පැතිරිච්ච හිත ආයෙ ගොනු වෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් මధుරෙක් කෑවා නැත්නම් මොකක් හරි මැස්සෙක් වැහුවා ආදී වගේ වෙලාවට මෛත්‍රී නැති වෙලාවක මේ සතත් එක ලොකු ද්වේෂයක් එනවා නමුත් මෛත්‍රී කරනකොට හොඳට තේරෙන පටන් ගන්නවා මේ මැස්සෙක් ඔය ඔකතර දඟලන දෙයක් ඇත්තේ නැහැ ඔය මధుරේ එහෙ නැත්තම් කෝඹියේ උඹ අලියෙකුට වාගේ බලන්නේ යකෙකුට වාගේ බලන දෙයක් නැහැ කියලා ඒ සත්‍යය ඒ උගේ වෙන වැඩකට ආපු ගමනක් ඒ ආන්නේ විදිහට මෛත්‍රී කරන්න පුළුවන් ශක්තියක් එනවා ඒ වගේම නාටක හිතවිල්ලක් නිසා Tamanට අහිමියක් කරපු පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා හොඳටම චිත්ත පීඩාවක් ආවත් මෛත්‍රී කරන්න පුළුවන් වෙනවා අර සාරිපුත්තු සාංශික ආපු තාලෙට සාරිපුත්තු සාංශේ මතක් කරනවා යම් කිසි පුද්ගලයෙක් අපිට හොඳටම පේනවනම් කරන්න හරියක් කරන්නේ Tamanට හෝ රටට හෝ ඒ පුද්ගලයාට අකමැති දේවල් නොවිය යුතු දේවල් කියලා ක්‍රියාවලින් නම් ගන්නව දෙයක් නැහැ කියලා හිතමු. කරන්නෙම අහේනිකර පරිසරයේ කෙලසන චිත්ත ප්‍රතිඋසන කරන තිවිල් නීතිය කරන වැඩ කියලා. ඒ සාරිපුත්‍ර සමන් සඳහන් කළ කියනවා මිනිස්සෙක් කියලා කියන්නේ ක්‍රියාව විතරක් නෙවෙයි එයාගේ වචන සහ මානසිකත්වය හොඳ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එයාගේ වචී කර්ම මනෝ කර්ම ගැන හිතලා එවනස ක්‍රියා කායික ක්‍රියා නරක තමයි ඒක නොබලලා වෙන්න හොඳ වෙන්න පුළුවන් වචී කර්ම මනෝ කර්ම කල්පනා කරන්නේ යම් කිසි වෙලාවකට එයා වචනයත් හොඳ නැහැ ක්‍රියාවත් හොඳ නැත්තම් කතා කරන වචනත් හැම වෙලාවම අනුත හිංසා කරයි Tamanටත් හිංසා කරයි ක්‍රියාවත් ඒ වගේ එහෙමනම් හිතන්න කියනවා යාගේ අඩු ගානේ මනෝ කර්ම හොඳ ඇති. හරි හිත හොඳට ඇති කියලා. මේ විදිහට බලලා බලලා සාරසුත්‍රාන්ත එක එකට එක එක නිදර්ශන දීලා කියනවා අන්තිමටම මේ මනුස්සයගේ හිතෙත් ගත්තාම 150කටක් නරක තියෙනවා. හැබැයි හොඳ පැත්තකුත් තියෙනවා. ආන් එහෙම වෙනවනම් මේ කාන්තාරක <clears throat> හරක් ගිහිල්ලා ඒකේ මේ කාන්තාර ගැන වේලි බියලි බිමක හරක් ගිහිල්ලා ඒ හරක් කුර පොළවේ එරිලා තියෙනවා. ආන් ඒකට ඉස්සල දවස් ගහපු වැස්සක් ඇවිල්ලා යන්තම් වතුර ටිකක් එකතු වෙලා තියෙනවා. පිපාසය ඇතිවෙච්ච මිනිසෙක් වතුර පිළිබඳව දැඩි ආශාවකින් හොයලා බලලා පිරිසිදු වතුරක් නැති වෙච්චාම අර හරක් කුරේක එකතු වෙලා තියෙන පුංචි වතුර ටික බොන්නේ කොහොමද? ධන දෙක බිම ඇනගෙන වැලමිටි දෙක බිම තියලා දිව පොඟවලා. අර වතුර ටික බොන්නේ කොහොමද? ආන් මේ වගේ මේ මිනිස්යාගේ තියෙන අන්තිම හොඳ බිඳුව විතරක් හරි දැකලා ඒක අගය කරන්නයි කියන්නේ. එහෙම නොවුනොත් අපි නරක විතරක් බලන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙකුට අපිට පූර්ණ මෛත්‍රියක් කරන්න බෑ. ආනේ විදිහට විපස්සනා භාවනාවේදී අර ව්‍යාපාදේ පහළ වෙච්ච වෙලාවේදී පුහුණු කරලාද මෛත්‍රියක් තියෙනවනම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක ඒ වෙලාවේ හිතලා ගන්න එකක් නෙවෙයි. නිසා පූර්ව කරලාද මෛත්‍රියක් අවශ්‍යයි. මේ නිසා චතුරාර්යක භාවනාව වශයෙන් මෛත්‍රී බුද්ධානුසතිය මෛත්‍රී ආසොබ මරණානුස්සතිය කියලා භාවනා හතරක් කොයි කෙනාටත් කියලා දෙනවා. මේකට දැන් අපි මේ වගේ දැන් කරගෙන යනවා කිසිම වෙලාවක අපි මෛත්‍රියක් උගන්වන්නේ නැහැ. මේ කතා කරන්නේ අපි සෑහෙන දවස් ගාණක් කියලා මාස ගාණක් ගිහිල්ලා. එහෙම කරන්න වෙන්නේ නැහැ ආනාපානයේදී දැඩි ද්වේෂේනවනම්. එහෙනම් පැත්තකට කරලා යාට ආනාපානය නතර කරලා මෛත්‍රිය උගන්වන්න සිද්ධ වෙනවා. හැම පුංචි දෙයකටම ගැටෙන හැම පුංචි දෙයක් එකම හැපෙන කෙනෙක් නම් ආනාපානේ බයෙන් භාවනා කරන්න ගියාම පළවෙනි දවස් දෙක ඇතුළතම හොඳටම තේරෙනවා ගැටුම වැඩි. ඒ කියනනම් ගුරුවරයා තේරුම් අරගන්න ඕනේ මෙහාට තියෙන තද ද්වේෂ චරිතයක්. ඒ ද්වේෂ චරිතයට ආනාපානේ හරියන්නේ එතකොට ආනාපානේ බහා තබලා හෝ මෛත්‍රී කරනවා. යම් විදියකට ආනාපාන දිගට කරගෙන යන්න පුළුවන් නම් නැත්නම් ආනාපානෙන් ධ්‍යාන මට්ටමට යන්න පුළුවන් නම් ධ්‍යාන ලැබලා ආනාපාන ධානයක් කරලා බොහොම ලේසියට යන්න පුළුවන් මෛත්‍රී ධානයට. ඒක නිකන් හරියට එක වාහනයකට පියදුරු බලපත්‍ර ගත්තට පස්සේ තව වාහනයක් ගන්න කියලා අලුතෙන් බලපත්‍ර ගන්න ඕනේ. අර ගත්ත බලපත්‍රේම පුහුණුවක් විතරයි ඕන කරන්නේ. ආන්නේ වගේ මේ යන ගමනේදී දැඩි බාධා නැත්තම් දිකට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෛත්‍රී භාවනාවේ ප්‍රයෝජන දැනගෙන කටයුතු කරනවා නම් ඒක ආරම්භයේදී භාවනාවට අවශ්‍ය වෙනවා පසුකාලේ වලටත් අවශ්‍ය වෙනවා. මෛත්‍රී කියන ගුණ අවශ්‍ය කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ මේ සමූහ භාවනා. එහෙනම් මේ වගේ සාමූහික වැඩ කරනකොට මේ මෛත්‍රිය වටිනාකම තේරුම් අරගෙන කියන එක පුදුමාකාර අගයක් තියෙනවා. Taman තනියෙන් වැඩ කරනකොට නම් ඒක ප්‍රශ්නයක් නැහැ. කරත් එක නැතත් එකයි. නමුත් සමූහයක් වශයෙන් කරනකොට නම් සමග්ගාණන් තපෝසුකෝ කියන විදිහට අපි හැම කෙනෙකුටම හැම කෙනෙකුගේම මානසිකත්වයට ගරු කරන්න නම් මෛත්‍රිය පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. එහෙම නොවුනොත් අර පෘථග්ජන ගති පහළ වෙනවා. නරක දකින්න පැත්තට ආවොත් මේක සුව කරන්න බැරි ලේලා. ඒ නිසා ජීවිතයේ හොඳ පැත්ත දකින්න ඕනේ නම් අර විදිහට මෛත්‍රී වචී කර්ම, කාය කර්ම, මනස් කර්ම කියන තුනම දිනු කරන්න පුළුවන් භාවනා ධ්‍යානෙකින් පටන් අරගෙන. එහෙම නැත්නම් අඩුම ගානේ තේරුම් අරගන්න ඕනේ මේ ශාසනයක් පවත්වන්න නම් කොච්චර දෝ මේ සිනේහනේ ඒ කියන්නේ මේ දෙක අතර ලිහිසි භාවයක් අවශ්‍යයි. අපි ගත්තොත් වේලිච්ච කඩදාසි එකක් අරගෙන ඒ දෙක එකට එකට තියලා මැන්දොත් 아무තු සද්දයක් එනවා. ඒක කවදාකවත් ඇලෙන්නේ හුලඟක් ආපු ගමන් ගසලා යනවා. නමුත් මේ දෙක මැදට වතුර ටිකක් දාලා බලන්න. අර කඩදාසි දෙකේ ඇලෙන ගතියක් එනවා. ඒ වගේ තමයි දෙන්නෙක් අතර විරසක භාවයක් ආවට පස්සේ එක්කෙනෙක් හෝ මෛත්‍රිය ඇති කරගත්ත ගමන් අනිත් එක්කන නිකම්ම වශි වෙන ගතියක් තියෙනවා. දෙකේ එකට වැඩ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. දෙන්න එකම නෙවෙයි. නමුත් මේ මෛත්‍රියේ තියෙන සෙනෙහන ගතිය නිසා එකට වැඩ කරන්න පුළුවන් ගතියක් තියෙන නිසා මෛත්‍රී භාවනාව පුරුදු කරපු කෙනෙක් මුළු පවුලට එක්කෙනෙක් හිටියොත් ඇති. මුළු පන්තියකටම ගුරුවරයා ළඟ තිබුණත් ඇති. මුළු වාට්ටුවකට ඒක දොස්තර ළඟ තියෙනවා නම් ඇති. මුළු සභාවකට මේ නිලධාරි මණ්ඩලයේ කීප දෙනෙක් ළඟ තියෙනවා නම් ඇති. ඒ තරමටම මේක අර ඕන තැනකට සිංගලා වැඩ කරන්න පුළුවන් ලිහිසි ගතියක් මේකේ තියෙනවා. ඒක නිසා එවැනි ඇත්තන්ට ඒ කියන්නේ මෛත්‍රිය තියෙන ඇත්තන්ට සමාජයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා මේ යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් මේ සාසනික වැඩ කරගෙන යනකොට අපිට මේ ගැටුම නිසා අපිට නෝස්නා ගැති නිසා වැඩ කරගෙන යන්න බෑයි කියලා එයත් අන්න විශේෂයෙන් මතක් කරනවා මේ සාසනය ගැන හිතලා නිතරමයිටි වඩලා තියාගෙන ඉන්න. එතකොට සෑම කෙනෙක්ම පේන්නේ තමන්ගේ කුසින් වදාගත්ත දරුවෙක් වගේ. අම්මා කෙනෙක් කවදාකවත් කොච්චර ඒ දරුවා මාරාන්තික අපරාධකාරයෙක් වුණත් කවදාකවත් අම්මට දරු මට්ටමේ යහට යන්නේ නැහැ. කොච්චර කරත් දරුවෙක්ම තමයි. ඒ වගේ තමයි මෛත්‍රී කරන්න පටන් අරගත්තාම සෑම කෙනෙක්ම නෑදෑයෙක්, මිත්‍රයෙක්, තමන්ගේ පවුලේ කෙනෙක් වගේ. මේ සාර බුදුම ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා ප්‍රශ්නයක් අහපු වෙලාවක ඒ කොමිටියක් එකතුලා කට්ටියක් එකතුලා ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒක පවුලේ ප්‍රශ්නයක් විදිහට සලකන්නේ කියලා. මොකද පවුලේ ප්‍රශ්නයක් ආවම එක එකක් කපන්න යන්නේ නැහැ. කපල මොන කොණද අපේම කෙනෙක් නේ. අපිට ඕනේ කොහොම හරි ඒවා හදාගන්න. අපි ඒකට දඬුවම් කරනවා විවිධ දේවල් කරනවා මරන්න හෝ අයින් කරන්න හෝ කරන්න බෑ මොකද ඒ තරම් අපේ ලේනෑකම තියෙනවා. ආන්නේ වගේ ප්‍රශ්නයක් ආව වෙලාවක අපි ස්නේහණය එකතු කරගෙන වැඩ කරන්න පුළුවන් නම් එතකොට අපි කවදාවත් මේ පුද්ගලයා මෙතන නොසිතිය යුතුයි. මෙයා මේතන මෙයා මචන් ඕනේ අයින් කරන්න ඕනේ හැංගීමක් එන්නේ නැහැ. එහෙම කෙරුවොත් අපි ඒකාන්ත ඔය සරුවචන් වහන්සේ මේ දේවදත්ත කෙනෙක් හදාගත්තා වගේ දිගින් දිගට දිගින් දිගට වෛරකාරව හදනවා. පටන් ගන්නකොට නම් අපිට හිතෙන්නේ මේ වැඩේ කරන්නේ මේ පුද්ගලයා මෙතනින් අයින් කරන්න ඕනේ. මෙයා මෙතනින් කැපෙන්න ඕනේ කියලා. නමුත් ඒක වෙන්නේ මොකද වැඩේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ධම්මාන්තර හතරක් හදාගත්තා වෙනවා. ඒ නිසා අපි කවදාකවත් නරකයි. ඒ වගේ හතරක් ඉන්නවනම්, දර්ශිකාරයක් ඉන්නවනම්, විරුද්ධකාරයක් ඉන්නවනම් ඒ පුද්ගලයාගේ මතිය ගන්නකම් ඉදිරියට යන්න. මට මතකයි ඔය ඉස්සන්නවනේ ලොකු අදහසක් ආව එකපාරක්. අපි මේ දෙවේල වළඳනා වෙනකොට තනි වේල වළඳන්න ඕනේ කියලා. ඒකට හිටියා 20 කරත් වැඩි සංඝ පිරිසක් ඔක්කොම හිටියා. ඒ ඉන්න වෙලාවේදී නායක ශාන්තිගේ අදහසක් උන්වහන්සේ කිව්වා මති මතාන්තර බලන්න ඕනේ. ඒක එක එක කට්ටිය කිව්වා සානස අපිට මේ බඩේ දැවිලි තියෙනවා. අපි වයසයි ඒක නිසා කීප දෙනෙකුට කරන්න බෑ. ඒක කලේ යුත්තක් බව ප්‍රතිපත්ති වශයෙන් පිළිඅර ගන්නවා. නමුත් කරන්න බැරි කම තියෙනවා. සානස කිව්වා බොහොම හොඳයි අදහස ඉදිරිපත් කරන එකයි. නමුත් වැඩිසරේ කිව්ව කරමු මේක අපි ශාසනය වෙනුවෙන් මේක කරන්න ඕනේ. මොකද මේ මෑත කාලේ ඇති වෙච්ච එකක් ඔය දිවේල වලද නේද නිසා තනි වේල හොඳයි. ලොකු සාන්ති කිව්වා මේ ශාසනය මේ ආරණ්‍ය වැඩ පිළිවෙල පටන් ගන්නකොට අපි ටිකක් සහැල්ලුවට පටන් ගත්තේ නමුත් දැන් මේක හයි වෙලා තියෙනවා අවුරුදු 40ක් විතර පරණයි. දැන් නිසා තනි වේල කරන්න මගේ අදහසක් තියෙනවා කියන්නේ. ඉතින් මේකට කීප දෙනෙක් එකතු වුණා. වැඩි ඡන්දේ. වැඩි ඡන්දයක් ඇවිල්ලා කිව්වා එහෙනම් දැන් අපි ඡන්ද විමසලා මේක තීන්දුව කරන්නේ ලොකු දාස්බා එක්කෙනෙක්වත් උඩට දෙන්නම කරන්නේ අපි චොල් පුරි පොඩි පිරිසක් අපි වැඩ කරන්නේ එක්කෙනෙක්වත් උඩට දෙන්නම කරන්නේ එයාට ඒ කියන දුර්වලකම සම්පූර්ණයෙන්ම වළක්වා දෙන්න අනෙක් සියලු දෙනා වගේ කියන්න ඒක කිව්වට පස්සේ අපිට ඒ හිටපු ඔක්කොම සබේට තේරෙන පටන් අරගත්ත මේ වැඩි ඡන්දය කියලා කියන්නේ එච්චරම දක්ෂ ක්‍රමයක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන දක්ෂ ක්‍රමයක් නෙමෙයි. සරුවචාන්දේ වැඩ කරලා තියෙන 100ට 100ක ඡන්දේ. මේක තමයි ශාසන නීතිය. කවදා හෝ එතෙන් එනකම් පමා වුණාට කවදාකවත් වරදින්නේ. අපි මේ පුද්ගලයන් කියනවනේ අපේ අපේ තීන්දුව තීන්දුව කළා තියෙන නමුත් ඔබතුමා හෝ ඔබතුමිය වෙනුවෙන් අපි ක්‍රියාවත් කරන්නේ. ඒක කරලා වැඩක් නැහැ මොකද අපි හිතක් තල්ලා යන්න හදා. මෙන්න මේකෙන් අසාර්ථක වුණාට පස්සේ මේ ක්‍රමය කරගන්න බැරි වුණාට පස්සේ තමයි සරුවචනාංශේ සංඝ පිරිසට කිව්වේ එහෙනම් වැඩි ඡන්දට යන්නේ කියලා. වැඩි ඡන්දය කියලා කියන්නේ පරාද වීමක්. වැඩි ඡන්දය කියලා කියන්නේ තුච්ච වැඩක්, පහත් වැඩක්. පුළුවන් නම් 100%කට යන්න. 100%ක් කවදාකවත් යන්න බෑ මෛත්‍රිය නැතුව. ඒ වගේම තමයි Taman හිතනවා නම් මේ පිරිස ඔක්කොම ධනගර අරගෙන තියෙන තීන්දුවක් මම දැන් විරුද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ පිරිස මම නිසා මේක ක්‍රියාවත් කරන්නේ නැහැ කියලා ඒ පුද්ගලයන් කඳුලක්වත් මෛත්‍රිය තියෙනවා. ඒ මොකද පැහැදිලිවම තමන්ගේ මතිය පාවා දීලා පිරිසට ඡන්ද දෙනවා. ඉතින් මේ වටිනාකම නැත්නම් මේ තියෙන හිතක් හදාන්න පුළුවන් ගතිය පුරුෂයෙක් පරිවර්තනය කරන්න පුළුවන් ගතිය නැතුව අපි වාද කරනවා පක්ෂ ගන්නවා වැඩි ඡන්දයෙන් කටයුතු කරන්න හදනවා අන්තිමට වෙන්නේ ප්‍රශ්න විසඳනවට වැඩිය සනාතන ප්‍රශ්න වර්ගයක් ඉතුරු වෙනවා ඒක නිසා මෛත්‍රියෙන් වැඩ කරනවා නම් හොඳට හිතා ගන්න ඕනේ අපි කරන්න ඕනේ පවුලේ ප්‍රශ්නයක් විසඳන්න වාගේ. අපිට පවුලේ කවදාකවත් එක්කෙනෙක් අයින් කරලා යන්න බෑ. විරසක අදහස් තියෙනවා. ආන්න එතකොට ඔක්කොම එකතු වෙලා එක්කෙනෙක් දෙන්නෙක් එතකොට පොදු ජන මතයට Tamange මතිය පාවා දීලා හෝ මෛත්‍රියට හිත නැමුවොත් බලන්න එතනදී ඇති වෙන මේ ඒ ගුණය, ඒ මානසික නැවීම ඒක කවදාකවත් ඡන්ද ගහලවත් බැනලවත් බලපෑම් කරලවත් ගන්න බෑ. ඉතින් මේ නිසා පුංචි පිරිසක් හරි මේක හුඟක්ම ප්‍රකාශ කරලා තියෙන ජපන් ජනතාව ඒගොල්ලෝ කියලා තියෙනවා පුංචි පිරිසක් හරි 100 100ක් එක අදහසකට වැඩ කරොත් මුළු ලෝකෙම නමන්න පුළුවන්. මොකද මුළු ලෝකේ තියෙන හැම සමිතියකම තියෙන බාධක හැම සමිතියක තියෙන විරසකක ඉතින් දෙන්නෙක් හරි ගමන්නේ තුන් දෙනෙක් හරි ගමන්නේ එකම අදහසට ක්‍රියාත්මක කරන යන්න ලෝකෙම නමන්න පුළුවන් ඒ නිසා සුළු පිළිසක් කියලා ප්‍රශ්නයක් නැහැ. අපට අවශ්‍යයි මෛත්‍රිය. ඒ මොකද ඒ ਸਰවඥාන්සේ දේශනා කළ තියෙනවා සුබ්බ පරමාහම් භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්තිය වදාමි. ඉදපඤ්ඤස බික්ඛුනෝ උත්තරින් විමුක්තිය අපට විඥාන්තස. අරියත් මාර්ගයේ සාක්ෂාත් කරන තාක් මේ ලෝකේ හොඳ වැඩක් කරන්න අනිවාර්යයෙන්ම මෛත්‍රිය තියෙනවා. එතකොට යකඩෙන් කරන්න බැරි වැඩ, ගින්නෙන් කරන්න බැරි වැඩ, ජලයෙන් කරන්න බැරි සේරම කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක නිසා ස්ථානික නැත්නම් සමිතියක ප්‍රධාන වෙන කෙනා මේක තමන් රුචි උනත් නැති උනත් අනිවාර්යයෙන්ම නිතර දෙවිලි කරන්න ඕන. එතකොට ඒ අතරමැද ඉන්න ඔය හේතුවක් කාර වැඩ කරන දුවන පයින් ඇත්තෝ ඉන්නවා. නමුත් ඒ ඇත්තන් අන්තිමට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පුදුම නැමීමක් ඇති කරලා ගන්න පුළුවන්. ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ ශාසනය මුල් කාර්ය ඇති කරන්න ගියාට පස්සේ කැප කරලා තියෙන කැපකිරීම ඉවසලා තියෙන ඉවසීම සමාවර්ගන් තියෙන සමාවර් ගැනීම දිහා බලනකොට හිතෙනවා අම්මා කෙනෙක් දරුවෝ හදන්න කරනවට වැඩිය. අම්මා දරුවෝ හදන්න තියෙන සහජ ආසයෙන් මේ සාමාන්‍ය ප්‍රජාව බෝ කිරීමටයි. සාරිපුත්තු ස්වාමීන් කරලා තියෙන්නේ සෝවාන් පාත මාර්ග බලස්ත පුද්ගලෙ බිහි කරන්නයි. මේක සඳහා උන්වහන්සේ නැමිලා කටයුතු කරපු හැටි මුරුදුව කටයුතු කරපු හැටි පිළිබඳව හිතා ගන්න බෑ. එහෙම නොවුනනම් කොහොමද සර්වඥාන් වහන්සේ මේ විදිහට මේ මේ වගේ වටිනා සාසනයක් ඉදිරියට කියන්නේ. ඒ නිසා ඔය යක්කඩු පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ කියලා තියුණා මම බුදුහාමුදුරන්ට මල් වට්ටියක් පුදන බව හැබෑව. නමුත් වෙනම මල් දෙකක් මම තියනවා කියලා ආසනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේටයි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේලා දෙන්න බුදුරජාණන් වහන්සේගේ බණුන් අහලා තියෙන තරම්. එල්ලවලා තියෙන සමහරලා. ඒකලිවලා ආයසරයක් ඒව තියෙද්දි ඒ තමන්ගේ ශිෂ්‍යව හදාගෙන ඒ කරපු සාසන සේවාව දිහා බලනකොට අපි අද විඳින විදි මොනවද? අපි මේ කරලා තියෙන මේ තාර දාලා දෙන පාරට රජ ගමනක යන්නේ අපි. ඒ ඇත්තෝ එහෙම නෙවෙයි අමු කැලේ. වල් සත්තු, වැහි, අඳුරු, කටුකොහල් ඔක්කොම ජීවිත මේ පාර කපලා තියෙන්නේ. ඒ නිසා අද අපිට මේ ශාසනය මේ මට්ටමට එන්න කැපවෙච්ච මෛත්‍රී ප්‍රදේශ ගත්තොත් කොච්චර මෛත්‍රී අදහස් කැපෙලා තියෙනවද කියලා ගත්තොත් සීමා කරන්න බෑ. ඒ නිසා අපිට හිතන්න තියෙන්නේ මේ ලැබුණ හරිය හොඳටම කියනවා දැන් උඹෙන් සාධන මොකද්ද වෙන්න තියෙන කියන එක දුර කල්පනා කරන්න. ඒක පුදුම විදිහට තමයි සීලක පිටුපු දවසේ තේරෙන්නේ. තමන්ට ධ්‍යානයක් ඇති වෙච්ච දවසේ තේරෙනවා. තවන මාර්ගඵලයකට යන්න පුළුවන් වෙච්ච දවසේ තියෙනවා. තමන කල්යාණ මිත්‍රෙක් හම්බෙච්ච දවසේ තියෙනවා. අපි මේ තාම තනාලා චරුචරු ගග මේ පාරේ ගියාට ඇත්තටම සාධනයේ පැත්තෙන් අපිට ඇවිල්ලා තියෙන අපිට ලැබිලා තියෙන මේ වාසනාව පැත්ත බලනකොට අපි කොච්චරක් කරලා ඇද්ද කියලා හිතන සාසනයේද. හැබැයි මේ මෛත්‍රිය කියලා කියන්නේ සාසනය නෙවෙයි. මෛත්‍රිය කියලා කියන්නේ සත්ත්ව ප්‍රජාව. නමුත් මේ සත්ත්ව ප්‍රජාව පිළිබඳව හැඟීම එnde එnde එnde සරුවචනාංශිකේ තියෙන මේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි බුද්ධ විදිහට තෙද වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි සම්බඩම් මේ අවුරුදු 2500ක් ගෙනෙන්න අපේ මේ තෙර පරම්පරාවක් කියලා තියෙන තේරවාදී අන්න උන්වහන්සේලා වැඩ කළ තියෙන හැටි බලනකොට මලක් වගේම තමයි. සම්පූර්ණ මව්වරු පියවරු වාගේ පුදුමාකාර සැලකිල්ල දැන් උනත් ඔය සාමාන්‍ය පන්සල් වාතාවරණයක හෝ පිරිවෙන් වාතාවරණයක් ගත්තොත් එක ගුරුවරයෙක් ශිෂ්‍යෙක් හදන්න ගන්න වෙහෙස ඒ වගේ ඇතිවන චිත්ත පීඩා දිහා බලනකොට පුදුම හිතෙනවා කරන කරන එක වරදින කරන කරන එක වරදිනවා ඒ වුණත් අපි මේක කොහොම හරි මේ මේ නිමි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව කාට හරි කාට හරි මේ උගන්වලා කියන්න බෑ අඩු ගන්න පොත් ටික කියලා දීලා කියන්න එපා. අඩු ගන්න විනය ටික කියලා දීලා කියන්න එපා. අඩු ගන්න සීලය කියලා දෙන්න එපා. අඩු ගන්න ධානයක් ලබලා දෙන්න එපා. අඩු ගන්න මාර්ගඵලයක් ලබලා දෙන්න එපා කිය. ඒ සඳහා කරගෙන යන වැඩ පිළිවෙල බලනකොට ඒක දකින්න පුළුවන් ඔය මෛත්‍රියේ තියෙන සිනේන ගතියම තමයි. එහෙම නැත්නම් හිතනවා මොකටද මේ ගෙවල් දොරවල් අතහැරලා දාලා ඇවිල්ලා මෙච්චර කරදර වෙන්නේ කියලා. නමුත් අර ඉදිරියට යනකොට යනකොට යනකොට මේ සරුවචනාංශයේ නැත්නම් මේ තෙරුණාංශලා ගෙනහර දක්වලා තියෙන චරිත කතා දිහා බලනකොට හිතෙනවා අපි මොනවද මේ කරන්නේ ප්‍රධාන වශයෙන් අපේ භාවනා කරන්න යනකොට එන බාධා දිහා බලනකොට අපිට ඇවිල්ලා තියෙන බාධායි සරුවචනාංශී දුෂ්කර ක්‍රියා කරන කාලේ ඇති කරගෙන තියෙන චිත්ත ශක්තිය දිහා බලනකොට අපි තව හතරෙන් එකක්වත් කාලක්වත් විඳ කරන්නේ. ඒකට දැම්ම ඉඳලා සමානලාට අපි චිත්ත පීඩා ඇති කරන මට බැරි වෙයි කියලා හිතනවා. නමුත් මෛත්‍රී අදහස ආවට පස්සේ යෝධ බල යෝධ වීර්යය එනවා. සද්දන්ත කුලයේ ඇතෙක් වාගේ එන්න පටන් අර ගන්නවා. එන සෑම දෙයක්ම විඳව ගන්න පුළුවන්. ওই මෛත්‍ර නිසාමයි මවක් ප්‍රසව වේදනාව විඳින්නේ. වෙන මොනම ලාභයකටවත් නෙවෙයි. ඒක සාමාන්‍ය කෙනා පුරුෂයෙකුට විඳ ගන්න බැරි තරම් කියලා. ඒ වාගේම තමයි ප්‍රසව කිරීම තව ශිෂ්‍යෙක්. බොහොම අමාරුයි. ඒව ගැන කල්පනා කරන අපිට පේන මේ දිනදා මේ පාන් වලටයි බටර් රෝල්ටයි ගහ ගන්න ගහ ගන්න එක බලනකොට මොනවද මේ? මේවායි ගණන් ගන්න බදයක් නැත්තේ. අපිට තියෙන විදිහට බරපතල බර වගකීම් ආහනයකට යන්න මේ මෛත්‍රී අදහස තේරුම් ගන්නකොට මෛත්‍රී අදහසට වැඩිය ඒක නැති වෙච්චාම ඇතින ව්‍යාපාදයේ ඇති ව්‍යාකූල භාවයේ සෑම ලෙඩකටම මූල හේතුව අස්ථාන කෝපී සම්පූර්ණ මානසික හේතුවට ප්‍රධානම හේතුව අස්ථාන කෝපේ. කායික රෝග වලට සිංහල වෛද්‍ය ක්‍රමයේ හැටියට අස්ථාන කෝපේ. ඉතින් මේ අස්ථානකෝ වෙන්නද කියලා මෛත්‍රියත් කරගත්තට පස්සේ නිකම්ම සුව සේවාව ඇති වෙන්න පටන් ගන්නවා. කොහෙන් වෙනවද කියලා හිතා ගන්නත් බෑ. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව කරන්න ඕනේ තමන් කර අනුකම්පාවෙන් හෝ අනුන් කෙරේ අනුකම්පාවෙන් මේ මෛත්‍රී භාවනාව වඩනවනම් අරියත් මාර්ගයෙන් මෙපිට ලබා ගන්න පුළුවන් හොඳම සුඛ දැක්ම. හොඳම සුබ දැක්ම. හොඳම හැකි සංඥාව තමයි මෛත්‍රිය. ඉතින් ඒක අර අන්‍ය තීර්ථකයන්ට අයිතිවාසිකම් කියනවා. මොහොත සරුවත් යනසේ මතක් කරනවා අන්‍ය තීර්ථිකයන්ගේ මෛත්‍රිය මෛත්‍රිය සඳහාමයි. නමුත් සර්වචනාංශගේ මෛත්‍රිය මේ කියන ධ්‍යාන සඳහා නෙවෙයි. ඒකෙන් මේ සා ආනිසංස ලැබුණා උන්වහන්සේගේ මෛත්‍රිය ඒ අනුද්යතා ආදී වශයෙන් නැත්නම් අර අව්‍යාපාදයේ දුරු කිරීමට මෛත්‍රිය පාවිච්චි කරන්නේ කොහොමද? ඒක මේ සමාධියේ නැත්නම් මෛත්‍රිය ඇති කරන සමාධිය හිත එකලස් කර ගැනීම සඳහා පමණයි. ඒ ජීවිතේම මේ මේ ජීවිතෙන් කියලා යහ ජීවිතේ කියලා බ්‍රහ්මසප්ප විඳින්න නෙවෙයි. ඒක බුද්ධ ශාසනයේ පරමාර්ථය නෙවෙයි. අපි පාවිච්චි කරන්නේ ඒක අර කියන්නා වූ දැන් මේ තුවාක ඉස්සර කරපු සමත ධානයකින් ලබන්න පුළුවන් සප තේරමත් ලබනවා. නමුත් මේක නෙවෙයි නිෂ්ඨාව. මේ නිෂ්ඨාව තුලින් ගිහිල්ලා හිත විපස්සනා කරනකොට තමාර්ගිත කාර විදියට අපනේ 10 භාවනා, පණි 10 භාවනා ක්‍රමයේදී මෛත්‍රී පාවිච්චි වෙනවා. ඒ මෛත්‍රියේ කලබල වෙන හිත ව්‍යාපාදයේ දුරු කරගෙන අවසානයේදී මේ දකින දකින අරමුණක ඇත්තාව අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමයි අපේ නිෂ්ඨාව. අන්නේ නිෂ්ඨාව සඳහා යනකොට පුදුමාකාර විදිහේ මේ පාර සුමුදු කරලා දෙන ගැතිය තමයි මෛත්‍රිය කියන්නේ. ඒ නිසා විපස්සනා යෝගාවචරින්ද තද්ද බල විදිහට මෛත්‍රිය ඕනේ මොකද දුක්ඛ ප්‍රතිපදාවමයි විපස්සනාව කියන්නේ. දිග්ගතෝම දුකමයි එන්නේ. ආනේ එනේන දුකට මුහුණ දෙන්න නම් හොඳට පුහුණු කරලා තමයි මෛත්‍රියක් අවශ්‍යයි. ඒක ධ්‍යාන මට්ටමේ මෛත්‍රියක් වෙන්නත් ඕනේ. ඒ වාගේම තමයි එදිනදා ජීවිතේක පාවිච්චි කරන හැටි. හොඳට තේරුම් ගන්න පුළුවන් නම් ඉතින් ඊට පස්සේ තේරෙනවා නිවන් ලබන්න කලින් නිවන් ලැබුවා වාගේ. පුදුමාකාර ඒ ශක්තිය පුදුමාකාර තමන්ගේ හැකියාවන් පුදුමාකාර පෙරකල පිං පුදුමාකාර ලබන් තමන් ලැබිච්ච අවස්ථාවල් පිපෙන්න පටන් ගන්නවා. එතකොට නිකන් හරියට මේ නෑදෑ පිරිසක් අතරට ගියා වගේ. ඉබේම Tamanට ඕන දේවල් සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. මෙන්න මේක දන්නේ නැති ඇත්තෝ මේක පුරුදු කරපු නැති ඇත්තෝ කියනවා අද ලෝකේ කල්යාණ මිත්‍රෝ නැතුව ගිහිල්ලා තියෙනවා. අද ලෝකේ ලබය ලැජ්ජා දෙක නැති වෙලා තියෙන ලෝකෙ පිරිහෙනවා ආදී වශයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ කරනවා. ඒකෙන් පැහැදිලි කියනවා මේ ප්‍රකාශ කරන වෙලාවේදී ඒ පුද්ගලයා ඒ පුද්ගලයාට මෛත්‍රී කමක් තිබිලා නැහැ. ඒ පුද්ගලයා තුළ ඒ පුද්ගලයා කෙරෙහි මෙලෙක් ගතියක් තිබිලා නැහැ. මිත්‍රත්වයක් තිබිලා නැහැ. එතකොට අපෙන් කරන ප්‍රකාශ වලින් හිතා ගන්න පුළුවන් තමන්ට තමන් මෛත්‍රී කරගන්න දන්නේ නැති කෙනාට ලෝකේ මෛත්‍රිය බලාපොරොත්තු වෙන්නත් බෑ පේන්නේ නැහැ. ඇස්සති පුද්ගලයන් නම් ඇස් ඇත්තයි නැත්තයි දෙකම පේනවා. ඇස් නැති පුද්ගලයාට පේන්නේ අඩු ගානේ ඇස් තියෙන පුද්ගලයා පේන්නේ නැහැ. ඒ නිසා මේ මෛත්‍රිය හැර හරිකරගත්තොත් අපිට තේරෙයි කොච්චරක්නම් අපි වටේ සත්පුරුෂයෝ ඉන්නවද? කොච්චරක්නම් අපි වටේ කල්යාණ මේ මේ පෘථග්ජනත්වෝ ඉන්නවද? ඒ වගේම මේ මේ පඬිදැත්තෝ ඉන්නවාද කියලා. ඒ නිසා Taman තුලින් මෛත්‍රිය වතුනාට පස්සේ පේන්නේ මුළු ලෝකෙම අපි මෙතෙන්ට එන්ට ගේන්න අපි මේ විදිහට තනවාඩන්න හැදිච්ච තක්සලාවක් වගේ. විශ්වවිද්‍යාලයක් වගේ. එකක්වත් අහක දාන්න දෙන්නේ. ඒ විදිහට ලෝකෙදී හැකි සත්‍යාව ගන්න සුභ ප්‍රඥාවෙන් බලන්න අනිවාර්යයෙන් මෛත්‍රිය අවශ්‍යයි. ඒ නිසා විපස්සනා පැත්තෙන් මෛත්‍රී කරන්න ගියාම තමයි පන්නරේ කියලා හොඳම හොඳ තෙල ගැස්සිච්ච කුළු ගැන්වෙච්ච විනිවිද මුදුන්පත් වෙච්ච මෛත්‍රියක් දැක ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ යම් දවසක අරහත්ත්වයටපත් වුණා නම් මේ මෛත්‍රිය කියන එක ඉච්ඡර ලොකු දෙයක් නෙවෙයි. මුදුවට විපස්සනා කරන කට්ටිය කියන්නේ මෛත්‍රිය ධානය ධානයක් නෙවෙයි කියලා කියනවා. මොකද ඒ තරම් ලේසි එක ලබා ගන්න කරපු නැති කෙනෙකුට නම් මහමරක් වගේ පේනවා. ඒත් විපස්සනා පැත්තෙන් බලනකොට ඒක ඉච්ඡර ලොකු දෙයක් නෙවෙයි. මොකද අපේ પરමාර්ථය අවසානයේ අනිච්ච දුක දැක ගැනීමයි. ඒ නිසා කරුවචන් වහන්සේ එදායි අන්‍ය තීර්ථකයන්ගේ මෛත්‍රී භාවනා පිළිබඳව මේ දීප ප්‍රකාශයෙන් බුද්ධ ආගමේ தත්ත්වේ මෛත්‍රියත් එක්ක සම්බන්ධව බුද්ධ ආගමේ தත්ත්ව හොඳට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ දාන අවස්ථාවේදී සීල අවස්ථාවේදී සමාධි අවස්ථාවේදී මෛත්‍රියකින් ලැබෙන ආනිසංස බලනකොට කිසිම තපස්වර ජීවිතයක් ගත කරන යෝගී ජීවිතයක් ගත කරනකොට මේ මේ මෛත්‍රී ඉක්මවල වැඩ කරන්න බෑ. අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා. නිසා සෑම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ අපි දානයක් දෙනකොට සීලයක් රැකනකොට සමතයක් වඩනකොට විපස්සනා වඩනකොට තමන්න තමන් මෛත්‍රී කිරීමත් අනුන්ට මෛත්‍රී කිරීමත් කියන දෙකම අනිමාර්ථයෙන් සිද්ධ වෙනවා. නමුත් තමන්ට ඒටි බාධාවක් වෙනවා නම් සමහර විට අනිමාර්ථයේ මේ නියමාර්ථයෙන්ම මෛත්‍රී වඩන්න සිද්ධ වෙනවා. ආන්නේම කරනකොට ධ්‍යාන සඳහා මෛත්‍රී කරනවා නම් ක්‍රමයක් තියෙනවා. ආන්නේ ක්‍රමයේ යන්නේ නැතුව ගියොත් අපි එක තැන කරකැවි කරකැවි ඉන්නවා අර අන්‍ය තීර්ථකෝ ගියපු තැනටවත් අපි ඒකට ගිහිල්ලා නැහැ තාම. අන්‍ය තීර්ථකෝ ගිය තැන ගියාට පස්සේ තමයි අපිට මේ මෛත්‍රී විපස්සනාවට හරවාගෙන මේ ජීවිතේදීම උත්තරින් අපට විඥාන්තස්ස කියලා කියනවා. ඒ වෙනුවට උත්තරින් පටිච්ච විඥාන්තස්ස කියන්න පුළුවන්. මේ ජීවිතේ මාර්ගයත්ඵල සමාධිය සමාපත්තිය ලබා ගැනීමටත් මෛත්‍රිය උදව් කරනවා. ඒ නිසා සරුවචන් වහන්සේ මේ සෑම ඊට කලින් තිබිච්ච සෑම ක්‍රමයක්ම මාර්ගයෙන් සමතේ සතිය වඩලා විපස්සනා මාර්ගයේ අරියත් ඵල සමාපත්තියෙන් කුළු ගැන්වීම තමයි ශාසනයේ මුදුන් පෙත්ත වශයෙන් දක්වලා තියෙන්නේ. නමුත් ඒ සඳහා මෛත්‍රී විශාල සුන්දර ගමනක්. සුඛ ප්‍රතිපදාවක් ගෙන දෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ මේ මෛත්‍රිය පිළිබඳව අපේ හිතේ පවතින මානසිකත්වය අනුව අපිට එක එක රස තේරෙනවා. දහන මට්ටම වෙනකොට එක රසයක්. සීල මට්ටමේ ඉන්නකොට එක රසයක්, සමාධි මට්ටමේ ඉන්නකොට එක රසයක්, විපස්සනා මට්ටමේදී එක රසයක්. අපිට මේ ජීවිතය ඇතුළත මේ සියලු රස හතරම දැනගෙන මෛත්‍රී භාවනාවෙන් ලබන තුන උපරිම ශක්තිය ලබාගෙන අවසානයේ අරියත් ඵල සමාපත්තියම සමාපත්ත කරන්ඩ මේ කරගෙන යන වැඩ පිළිවෙල ඒකාන්තයෙන් අපිට හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම ලෝකයේ සුභ සංඥාවෙන් දක ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.